ගෞරවනීය සාමින්හාංශ ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ 135 වෙනි භාවනා වැඩසටහනේ ඊළඟ ධර්ම සාකච්ඡා වාරයේ සඳහායි සූදානම් වෙන්නේ ඒ සඳහා සියලු දෙනාම tempත් වෙලා සාදුකාරයක් පවත්වන්න සාදු සාදු මම සුපුරුදු පරිදි ලියනගේ මහත්මයාගෙන් ඉල්ලා සිටිනවා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා අවසරයි ස්වාමින්වහන්ස ආද කමඨහන් වාර්තා 13ක් ඉදිරිපත් වෙලා තියෙනවා හොඳයි ගරු ස්වාමින්වහන්සේ ආදුනික යෝගිකයෙකු වන මා මෙවන් වැඩසටහනට සහභාගී වෙන පළමුව අවස්ථාව අවස්ථාවයි. එදිනදා නිවසේදී ආනාපාන සතිය ප්‍රගුණ කිරීමට උත්සාහ කරන්නෙමි. විනාඩි 20 සිට පැයක පමණ කාලයක් ඒ සඳහා වෙන් කරගනිමි. අප්‍රිකාවේ සිට මෙම වැඩසටහනට පැමිණි මා සක්මන් භාවනාව සහ ආනාපාන සතියේ විස්තර බැලීම පිළිබඳව ඔබ වහන්සේ දුන් උපදෙස් පරිදි බොහෝ දේ උගත් වෙමි. මගේ ප්‍රශ්නය වන්නේ මේ ආකාරයෙන් gederදී භාවනා වැඩිම සුදුසුද මේ සඳහා සුදුසු උපදේශයක් ලබාගන්නේ කෙලෙසද මම වාසය කරන රටේ තේරවාද බුද්ධහම හෝ ස්වාමින්වහන්සේලාද නැත මේ කරන්නා වූ සේවයෙන් ඔබ වහන්සේගේ සීල කටයුතු සාර්ථක වේවා හැබැයි කියන තේ නම් අනිවාර්යෙන් භාවනා කරන්න කියලා ඒ කියන්නේ මුල් අවස්ථාවවලදී ඒ තරම් මුකුත් සංකීර්ණතා එහෙම එන්න තරම් දෙයක් නැහැ. ඒ නිසා අනිව භවනා කටයුතු යෙදෙන්න. ඉතින් ඇත්තටම පුළුවන් කැමතිනම් අපේ මේ නිස්සරණ වනේ තියෙනවා පොදු email address එක nissaranawane@gmail.com කියලා. ඉතින් ඒකට සමන්ගේ තියෙනවා නම් යම්සි භවනා ගැටුවක් ඒකට යොමු කරන්න පුළුවන්. එතකොට අපේ ලේකම් මහත්තයා බලලා ඕනනම් සුදුසු පරිදි කටයුතු කරනවා. ඉතින් ඒ නිසා ඒ වගේ ක්‍රමයක් භාවිත කරන්න පුළුවන් දුර බැහැර රටක ඉන්න නිසා. ගෙදෙද්දිත් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ භාවනාවේ නොයදී මේ කටයුත්ත කොහොමත්ම කරන්න බෑ. ඉතින් අනිවාර්යෙන් දැන් මෙතන දැන් අපි සෑහෙන උත්සාහයක් දරනවා. ඉතින් ඕක ගෙදර ගිහිල්ලා කඩන් වැටෙන්න නොදී අනිවාර්යෙන්ම ගෙදෙද්දිත් භාවනා කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ගරුතර සාමින් වහන්සේට තෙරුවන් සරණයි. සක්මන් භාවනාව මා මුලින්ම වම දකුණ වශයෙන් විනාඩි 15ක් පමණ සක්මන් කෙලෙමි. ඒ අතර සිතවිල්ද අතරින් පතර ඇතිවිය. අනතුරුව මා ප්‍රථමයෙන් දකුණු පාය ඔසවා තබන විටම වාගේ දකුණු පායේ විලම්භ ඉස්සී ඇඟිලි පොළොට තදවි ගමනට සූදානම් විය. මෙවිට මා මුලින්ම වැලි පොළවේ පාදයේ වදින ස්ථානය බලා සිටියෙමි. මුලින්ම විලම්භ ඔසවනා සමගම ඇඟිලි හා ඒ අසල ඇති යටිපතුල තදින් පොළවේ ස්පර්ශ වන හැටි බලමින් ගමන් කළෙමි. මෙසේ දකුණු පාදයේ පොළවේ තබන විටම වම් පාදයේ ඊතා ඉක්මනින් ගමන්ට සූදානම් වී එද පොළවේ තැබිනි. මෙසේ දෙපා ඊතා ඉක්මනින්ම ඉබේම ගමන් කිරීම සිදුවිය. මේ අවස්ථාවේ වම දකුණ ගැන මට නිශ්චයක් නැත. නැවතී හැරෙන විට පමණක් වම හෝ දකුණ සිහිවිය. අනික් කාල වේලාවේදී ඉක්මනින්ම සක්මන් කිරීමට සිතුවිලිලින් තොර ඉබේම පිළිවන් විය. මේ අවස්ථාවන් ගැන ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා පහදා දෙනෙහික්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මුකුත් විශේෂ දෙයක් කියන්න නැහැ. මුලදී ඔය தත්ත්වය අත්දකින්න එක හොඳයි. ඒ කියන්නේ අපි පුළුවන් තරම් හිත නිශ්ශබ්ද කරගෙන මේ කටයුත්තේ යෙදුණු තරමට අපිට බොහොම සාර්ථක අත්දැකීමක් ලබන්න පුළුවන්. අපි අර වෙන දේ සම්බන්ධයෙන් අපි හිතින් කියවන්න ගත්තොත් ඒක බාධා වෙනවා. නිසා අපිට තියෙන්නේ හැකිතාක් දැන් අපි නැතම් වෙලාවට හිතලා බලන්න කොහේ හරි ගිහිල්ලා මොන හරි දර්ශනයක් බලබනවා. මේ නරඹනවා. දැන් මම මේ සාමාන්‍ය ජීවිතේ දෙයක් කියන්නේ අපි හිතමු අපි බොහොම ස්වාභාවික సౌందර්යයට කැමති අපි ඉතින් කොහේ හරි ගිහිල්ලා ඉර බහින දර්ශනයක් හරි ඔය වගේ මොනවා හරි යම් දර්ශනයක් නරඹනවා. ඒත් ඔය නරඹන අවස්ථාවේදී අපි හිතින් රටේ නැති දේවල් හිතනවා හිතනවා හිතනවා නම් ඒ දර්ශනයේ සම්පූර්ණ ඒ සුන්දරත්වය අත්දැක ගන්න හම්බෙන්නේ නමුත් අපිට පුළුවන් නම් බොහොම හිත නිශ්ශබ්ද කරගෙන නිකන් සමවැදිලා වගේ ඒ දර්ශනය නරඹන්න. එතකොට අර ඒ දර්ශනයෙන් ලොකු මේ ඒ පැත්තෙන් පවා මේ ආසාදයක් ලබන්න පුළුවන්. නමුත් ඒ වගේමයි භවනාවේදීත් අපි මේ අර ඇතුලේ කතාව කියන එක පුළුවන් තරම් අඩු කරගන්න ඕනේ. මොකද ඇතුළත කතාව කියන එක භවනාව හරහා අඩු නොවුනොත් ඒ කියන්නේ භවනාව නිවැරදිව සිද්ධ වෙලා නැහැ. මේ ඇතුළත කතාව කියන්නේ හුඟක් වෙලාවට මේ අපිට බාධක දෙයක්. ඉතින් භවනාවෙන් ක්‍රමානුකූලව ඕක අඩු කරලා ඊළඟට අපිව ඊට වඩා එහාටකට ගැඹුරකට එක්කන් යනවා. ඒ නිසා සක්මන් භාවනාවේදීත් පුළුවන් තරම් ඒ සිතුවිලි මගහරිමින් තමන්ගේ ඒ ස්පර්ශයන්ට එහෙම නැත්නම් දැනෙන දේට හිත යොදමින් තමයි කටයුතු කරන්න ඕනේ. ඒක තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඔව්. ගරු ස්වාමින්වහන්ස සක්මන් භාවනාව සාමාන්‍ය ගමනින් කරන විට ඇවිදින බව පමණක් දැනෙන අතර පාකරේ අවධානයක් නැත. ඒත් සක්මන සිහින් වී ගමන් කරන විට පාදයක් බිම තැවීමක් යනු සිරුරේ දීර්ඝ ක්‍රියාවලියක සිදුවීමක් යයි දැනේ. එනම් පා ඇසවීමට දනහිස් නැවීමේ සිට ක්‍රියාවලිය ඊතා සියුම්ම දැනී යාමයි. මෙහි වෙනසක් කළ යුතුයදයි කාරණික උපත සපේක්ෂා කරමි. පරයන්ක භාවනාවේදී ආනාපානය ටික වේලාවක් කරන විට සිත නිශ්චල තත්වයකට පෙර පරිදිමපත් වේ. එහි හැඩයක් හෝ පාටක් නැත. විටක සිත තීන මිද්දට පරවීමක් දෝයි මට සිතේ. වේදනානුපස්සනාවට සිත යොමු කිරීම පිළිබඳව කාරුණික උපදේශ පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සක්මන් භාවනා ගැන කියන තැනදී හැතරම වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. මට පොඩ්ඩක් ලියනගේ මහත්තයා නැවත ඒ සක්මන් භාවනාවේ කොටස මුල් හරිය පොඩ්ඩක් කියන්න. සක්මන් භාවනාව සාමාන්‍ය ගමනින් කරන විට ඇවිදින බවක් පමණක් දැනෙන අතර පාකරේ අවධානයක් නැත. ඒත් සක්මන සිහින් වී ගමන් කරන විට පාදයේ බිම තැබීමක් යනු සිරුරේ දීර්ඝ ක්‍රියාවලියක සිදුවීමක් යයි දැනේ. හරි. හරි. දැන් ඔතන අර අපි ඊයේ ඊයේ මම හිතන්නේ සාකච්ඡාවේදී කතා කළා අර ලියනගේ මහත්තයා ප්‍රශ්නයක් අහුවා අර සම්පජඤ්ඤය සම්බන්ධයෙන්. ඇත්තටම අපිට මුල් අවස්ථාවේදී ඔය ඉරියව්වලදී ඉරියව්වේ කියන්නේ ලොකු ප්‍රදේශයක් අහුවෙන්නේ. ලොකු ප්‍රදේශයක් අහුවෙන්නේ කියන්නේ මේ තනි ඒකකයක් වගේ අහුවෙන්නේ. නමුත් අපි දැන් මේ තනි ඒකකේ බොහොම සරලව සතිය පවත්වනවා. ඔන්න ඇවිදිනකොට ඇවිදින බව දැනගන්නවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්නවා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්නවා. සතපිලා ඉන්නකොට සතපිලා ඉන්න බව දැනගන්නවා. නමුත් ඔය ඇවිදිනවා වගේ ක්‍රියාවලියකදී ඊට වඩා අනුඉරියව් රාශියක් සිද්ධ වෙනවා. කුඩා ඉරියව් රාශියක් සිද්ධ වෙනවා. ඉතින් මේ රාශියක එකතුවක් තමයි අපි මේ ඇවිදිනවා කියලා කියන්නේ. අපේ සතිය හොඳට දියුණු වෙන්න දියුණු වෙන්න ඒ පුංචි අනුකුඩා සියලු ඉරියව් ටික ඉරියව්වේ වෙනස් වීම ටික චලනයන් ටික අහු වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. අපි අර දැන් සාමාන්‍යයෙන් ඔය සතිය විස්තර කරනකොට කියනවා මේ සතිය තමයි අර නිකන් මතු පිට ඉන්නේ නැතුව අවධානය හොඳට යටට ගිහිල්ලා මේ මේ තොරතුරු ටික ගන්නෙ. ඉතින් ඒ නිසා මේ අනුකුඩා ඒ ඉරියව් වලට අපේ අවධානය යොමු වෙනවා කියන්නේ හොඳයි. තමන් තේරුම් ගන්නවා නම් මේ ඇවිදිනවා කියලා අපි කිව්වට මේකේ මේ එක මොහොතක් පාසා මේ පාදයක් ඉස්සරහට යෑම පවා සෑහෙන ක්‍රියාවලින් රාශියක එකතුවකින් සිද්ධ වෙන දෙයක්. අපේ සතිය තියුණු වුණ තරමට ඒ ඊටාම සියුම් ක්‍රියාවලි අපිට මේ දැක ගන්න පුළුවන්. ඒ නිසා ඒකේ වරදක් නැහැ. ඒ ඒවා හොඳට වැටහෙනවා නම් හොඳට ඒ වැටහීමත් එක්ක ඉන්නයි තියෙන්නේ. ආනාපාන ගැන ආනාපාන ගැන මොකද්ද කියන්නේ? ආනාපානයේ ටික වේලාවක් කරන විට සිත නිශ්චල තත්වයකට පෙර පරිදිමපත් වේ. එහි හැඩයක් හෝ පාටක් නැත. විටක සිත තීන මිද්දේට බරවීමක් දෝයි මට සිතේ. වේදනානුපස්සනාවට සිත යොමු කිරීම පිළිබඳව කාරුණික උපදෙස් පතමි. ම් කාගෙද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ? ආ ඔව්. මේ දැන් මීට කලින් අර කිව්වේ දවසේදී මේ මෑනියෝ කිව්වේ මයික් එක තියනවද? මයික් එක පොඩ්ඩක් දෙන්නකෝ. පොඩ්ඩක් ඉන්න. ආ. සමිනාස්. ඔව්. එදා අර කිව්වා නේද මේ කියන්නේ හිත හොඳට නිශ්චල වෙනවා එහෙම ස්වරූපයක් කිව්වා නේද? ඒක දැන් නැද්ද? ඒ ස්වභාවය තියෙනවා. ඒ වුණාට ඔය අර ජලාශය ගතියක් නැහැ. ඔව්. හිත මේ දැන් හුඟක් වෙලාවට දැන් මේ නිශ්චල වෙලා ඊට පස්සේ පාටක් හැඩයක් නැහැ තියෙනවා. හහා. Uh-huh. නෑ ඒත් නේ يعني ආනාපාන සතිය හරහා ක්‍රමානුකූලව ওই පැත්තට යන්නේ. ඔව් ආනාපාන සතියෙන්මයි මම ගියේ වෙන විදියකින් ගියේ නැහැ මෙහෙදි. ඔව්. අයියා මේ අවශ්‍යතාවයක් නැහැ. ඔව්. ආ එතකොට දැන් පෙරේදා නම් මුළු දවසම හිත තිබුණේ මේ කය කෙරේ. කයේ හැම තැනකම නේ සියුම් දැනීම යෙදෙන යෙදෙන තැන එතන පොඩි කම්පනයක් දැනුනේ. හොඳයි. ඔව් එහෙම තමයි දැනුනේ. ඊට පස්සේ ඊයේ ඒක විසරුණා. ඒ ඒ හැඟීම තිබුණා. ඊට පස්සේ හවස තමයි ඔය සමාධි ගතිය ওই විදිහට තියෙන්නේ නිකන්. හිත නිශ්චල වෙච්ච ඒක. ඒකේ වෙනසක් නැහැ. පාටක් හැදයන්නේ තියෙනවා. ඉතින් මට හිතුණා මම මේ කම්මැලිකමකට බර වුණාද කියලා මට නිකන් සැකයක් ඇති වුණා ඒකයි. නෑ ඇත්තටම දැන් අපිට ඔය අවස්ථාවේදී කම්මැලිකමක් එනවා කියන එකේ වරදක් නෑ. මම දන්නේ නැහැ කියන්නේ අපි දැන් භාවනාවට වාඩි වෙනකොට කම්මැලිකමක් තිබුණ නැහැනේ. නෑ නෑ. අනිත් එක හිත නින්දට ගිහිල්ලාකුත් නෙමෙයි. කොහොත්ම නින්දට ගිහින් තිබුණ නැහැ. තිබුණෙත් නැහැ. ඒ කියන්නේ දැන් ඔතන අපි සාමාන්‍යයෙන් හිත කියන්නේ සාමාන්‍ය හිතක් අවදියෙන් තියන්න නම් ඒ හිතට හුඟක් සිද්ධීන අවශ්‍යයි. නිකන් කුළු කුළු ගැන්වීමක් මේ ඉස්සරහට යෑමක් අවශ්‍යයි හිතකට. ඔව් එහෙම හිතෙනවා. ඒක තමයි. දැන් අපි භාවනාවෙන් ඒ එහෙම දෙයක් කරහා නෙමෙයි යන්නේ. භාවනාවෙන් අපි මේ හිතන දේවල්, කරන්න තියෙන දේවල්, සංස්කරණයවල් මේ ඔක්කොම හිමීට හිමීට හිමීට අඩු කරලා තියෙන්නේ. අඩු කරාම ඉතින් හිතට හරි කම්මැලි. හැබැයි මේ මේ ඒකාකාරී බව තමයි හිතේ යථා ස්වභාවය වෙන්නේ. හිතේ සාමාන්‍ය ස්වરૂපය තමයි මේ සාමාන්‍ය නිශ්චලව පවතින ස්වභාවය. ඉතින් අපිට හුඟක් වෙලාවට අර මේක හුරු නැති නිසා මේ මට්ටමට හිත ආවහම නිදා ගන්නවා. ඉතින් දැන් නිදාගන්නෙත් නැතුව මේ මට්ටමට ආවට පස්සේ බොහොම අපිට උපේක්ෂා සහගතව මෙතන පවත්වන්න පුළුවන් නම් හිත අන්න නැවතත් හිත නිකන් gedera ඉන්න පුරුදු වෙනවා වගේ. එහෙම දෙයක් තියෙන්නේ. ඉතින් අපි මේ தත්ත්වය හුරු කරන්න ඕන. අපි මේක හඳුන්ලා දීලා මේකේ තියෙන වටිනකම තේරුම් අරගෙන හිතර මේ தත්ත්වය පුරුදු කරන්න ඕනේ. එහෙම අපි පුරුදු නොකරන තා හිත හිතන්නේ හිත හිතන්නේ මේ අරමුණු එක්ක ඉන්න ඕනේ කියලා. ඔව් මට තව දෙයකට තව කාර්යයකට යන්න ඕනේ කියලා. යන්න ඕනේ කියලා. කාරණේක යෙදෙන්න ඕනේ කියලා. නමුත් එහෙම යෙදෙන්න ඕමනාවක් නැහැ. අපි අර නිතරම එහාට තල්ලු කරන්නේ අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා ඔක්කොම තල්ලු කරන්නේ මේ තණ්හාවේම ස්වરૂපයක් ඒක. සංගය මේ තණ්හාව විස්තර කරනකොට කිහිම කියනවා භව නෙත්ති කියලා. අපිට අර දැන් අපි ඊයේ සාකච්ඡා මේ ධර්ම දේශනාදීත් කතාවනේ. දැන් අපිට අර තියෙන ස්වභාවය ගැන තෘප්තිමත් බවක් නැහැ. හැමතිස්සෙම තණ්හාවෙන් කරන්නේ මේ ඉස්සරහටම තල්ලු කරනවා. ඉස්සර මේ භවයකටම තව දානවා. වෙන ලෝකයකටම තල්ලු කරනවා. නමුත් මේ ඉන්න தත්ත්වය අපි හොඳට තෘප්තිමත් නම් ඒකේ තියෙන නිකන් අර පිරිච්ච ස්වභාවය අපිට තේරෙනවා නම් එතකොට අපි ඒ ගැන සතුටුයි. ආයි තණ්හාවේ එතකොට කෘත්‍යය අවසන් වෙලා. තණ්හාවේ තණ්හාවට කරන්න දෙයක් නැහැ. දැන් මේ තෘප්තිමත් බව හැබැයි හරි ඒකාකාරී. මේක සිද්ධි නැහැ. සිද්ධි නැහැ. ඉතින් සිද්ධි නැති නිසා නිදා නිදා ගන්න දෙන්නත් බෑ. නිදාගන්නෙත් නැතුව බොහොම අවදිමත් භාවයෙන් සිද්ධි නැතුව ඉන්නවා. හැබැයි ඇතැම් වෙලාවට කයේ යම් යම් දැන් අර මේනට දැනනා වගේ යන ආයි දැනෙන්න ගන්නවා. දැනෙන්න ගත්තම වරදක් නැහැ. ඕන්නම් ඒ තැන් තැන් වලට ගිහින් නැවතත් නිරීක්ෂණයන් කරන්න පුළුවන්. හැබැයි මේ නිරීක්ෂණ අවසන් වීම හරහා අවසන් වුණාට පස්සේ නැවතත් මේ නිශ්චල ස්වභාවයටම තමයි එන්නේ. කිසිම වරදක් නැහැ. දැන් ගිහිලා තියෙන ක්‍රමය දැන් අවුරුදු 4ක් දෙකද භාවනා කරනවා කියන්නේ නේද? පහක් හයක් වගේ භාවනා කරනවා. ඒක තමයි. ඒ කියන්නේ ඔය ඔය මට්ටම තමයි විවේකී ස්වභාවය. ඔය මට්ටමේ ඉඳලා තමයි අපි ඊළඟට ටික ටික තව දියුණු වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔය පොජ්ජංග දියුණු කිරීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමින් සති සම්බොජ්ජංගම් භාවේති මේ සියලුම බොජ්ජංග සම්බන්ධයෙන් මේ ක්‍රමය තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. විවේක නිසිතං කියන්නේ මේ විවේකී ස්වභාවය. මුකුත් සිද්ධීන්ගෙන් තොර ස්වභාවය ඇසුරු කරමින් නිසිතං හැම එකටම නිසිතං කියලා එන්නේ. විරාග නිසිතං. දැන් මෙතන තියෙන විවිරාගී ස්වභාවය. දැන් මෙතන අර අල්ලගෙන බදාගෙන එහෙම ස්වરૂපයක් නැහැ. තියෙන්නේ බොහොම නිකන් ඇල්මරිච්ච ස්වභාවයක්. සේරන වචන වලින් කියනවා. විරාග නිසිතං, නිරෝධ නිසිතං. දැන් මේ සිද්ධීන් දැන් මෙතනට අපි වෙන වෙන දැනෙන දේවල් වලට ගියත් ඒ දැනෙන දේවල් දැනෙන අවසන් වෙනවා. නිරුද්ධ නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙලා යෑම හරහා නිරුද්ධ වෙලා ගියාට පස්සේ නැවතත් අලුතෙන් සිද්ධින්නේ අන්න අපි කියනවා නිරෝධ නිස්සිතං. වස්සග්ග පරිණාමී. ආවත් එකක් අපි ඒකේ අල්ල ගන්න යන්නේ ඒකත් අතහැරලා දානවා. මොකද දන්නවා මේ මේ අරමුණක් ඇවිල්ලා මේ අරමුණක් අරමුණක් එක්ක ඔට්ටු වෙනවා කියන එක මහා කරදරයක් වදයක් කියන එක තේරෙන්න ඕනේ. තේරෙනකොට ඒ තේරෙන්න තේරෙන්න තමයි අරමුණ අතහැරෙන්නේ. අරමුණ කෙරෙහි නිබ්බිදාවක්. අරමුණ කෙරෙහි කලකිරීමක් පහළ වෙනවා. ඉතින් එහෙම පහළ වෙන්න පහළ වෙන්න අපි මේ එන කිසිම අරමුණක් අල්ලගන්නේ උපාදාන කරන්නේ එහෙම අතහැරලා දානවා. ඉතින් අතහැරලා දාන්න දාන්න දාන්න හිත විවේක වෙනවා. හිත සංසිඳෙනවා. ඉතින් සංසිඳීම කියලා අපි දැන් භාවනාවකින් බලාපොරොත්තු වෙන්නේ. පුළුවන් තරම් ආතතියෙන් අයින් වෙලා බොහොම විවේකීව හිතේ සහනයක් නිතේ සහනය තමයි ඔය ටික ටික ටික ටික අපි දැන් ළඟා කරන්නේ. ඒකට අනුග්‍රහ කරන්නයි තියෙන්නේ. අපි දැන් අපිට සමහරලාට වෙන්නේ අපි මේ මේ මට්ටම විතර්ක කරන්න ගන්නවා. මේ මට්ටමේ ඉඳන් අපි ප්‍රපංච කරනවා. මේන් එහාට කරන්න මොකද්ද? අරකද මොකද්ද? මේක අරකද? මේක මේකද? ඉතින් ඔක්කොම වැඩේ අවුල් වෙනවා. ඉතින් මේ මට්ටමට ආවට පස්සේ හොඳට තේරුම් ගන්න ඕනේ ආ මේක තමයි මේ බුදුහාමුදුරුවෝ කියන මේ විවේකී ස්වභාවය. මේක තමයි අර කෙලෙස් සැඩ පහරට හසු නොවන බුදුහාමුදුරු කියන්නේ දිවයිනක් හදාගන්න කියලා නේ දිවයින වගේ ස්වභාවය. මේක ඉඳගෙන තවදුරටත් හොඳට බොජ්ජංග මට්ටමින් දියුණු කරනවා. හොඳට කෙලෙස් එන කියන්නේ නීවරණ හරේ පහළනකොට ඒ දිහා මධ්‍යස්ථව ඉඳගෙන බලනවා. ඇඟේ කොහේ හරි පහළ මේ යම් යම් කම්පන චංචල ස්වභාවයන් නොට ඒක හොඳට නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරන්න කරන්න ඒව ඇතුළේ නැතිලා යනවා. නැවතත් මේ මේ தත්ත්වය තහවුරු වෙනවා. ඒකයි කරන්න තියෙන්නේ. අවසරයි ගරු ස්වාමීන් වහන්ස මම සක්මන් භාවනාවේ යෙදෙන විට සතිය පිහිටුවා ගැනීම හොඳයයි සිතෙනවා. සිත වෙනත් අරමුණු කෙරෙහි ඇදී යාම අඩුවේ. ඒත් පර්යංක භාවනාවේ යෙදෙන විට ආනාපානයේදී ආනාපානයේදී සුසුම් රැලි 7-8ක් යන විට එන් ඒ නොදැනී යන ගතියක් දැනේ. සිතතර වෙනත් අරමුණු ආවත් ඒවන නොසලකා හරිමි. ඉන්පසු පිම්බීම හැකිලිම ගැන මෙනෙහි කරමි. මෙයත් අඩවන්දයසින් කරන විට ටික වේලාවක් මෙනෙහි කළ හැක. සිතට වෙනත් අරමුණු එනවා අඩුය. මේ ගැන කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට මාර්ගඵල අවබෝධ වේවායි පතමි. <laughs> මේ නෑ ඇත්තටම විස්තර කරන්න දෙයක්වත් නැහැ. වැඩේ කෙරීගෙන යනවා. තව ඉතින් ඔහොම තව දිගට යන්නයි තියෙන්නේ. මේ يعني තව පුරුදු වෙන්න ඕනේ. මේක තව හොඳට තව වඩන්න. එතකොට මේ මාර්ගඵල අවබෝධ වෙයි. <laughs> හොඳයි. ගෞරවනීය ස්වාමින්වහන්සේ ආනාපානය තුලින් සංසිදී නොදෙනී යාම තුලින් එකපාරටම ආලෝකයක් ඇවිත් ඒ දිලිසෙන කුඩා අංශු බවට පත්ව වීදීයා පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි. මේ මොකක්ද වෙලා තියෙන්නේ? ආනාපානය තුලින් සංසිඳී නොදෙනී යාම තුලින් එකපාරටම ආලෝකයක් ඇවිත් එය දිලිසෙන කුඩා අංශු බවට පත්වී විහිදී ගියා. පැහැදිලි කර දෙන්න තෙරුවන් සරණයි. මේ විපස්සනා මට්ටමකද හිටියේ පොඩ්ඩක් මට කාගෙද කියලා කියන්න පුළුවන්ද? ආ හොඳ. මෑනියෝ මේ ධාතුන් ධාතු මනසිකාර මට්ටමක ඉඳගෙන කයට කයට අවධානය යොමු කරමින් ඉන්නකොට දෝකුනේ නැත්තම් මට පොඩ්ඩක් ආපු ක්‍රමයේ පොඩ්ඩක් විස්තර කරන්න. එහෙමයි අවසරයි ස්වාමීන් වහන්සේ. මේ ආනාපානයට හිත තියාගෙන ඉන්නකොට මේ මේ හුඟක් වෙලාවට ආනාපාන ආස්වාද ප්‍රසවාස පහක් 10ක් විතර වෙලාවකට මේ 20ක් විතර බලාගෙන ගියහම ඒකේ අර දිග කෙටි බව මේ සංසිඳලා පිරිමැදීමක් බවට පත් වෙලා කරුවලක් එක්ක නිශ්චලතාවයටපත් වෙනවා. මේ නිශ්චලතාවයටපත් වුණාට පස්සේ සිතුවිලි එනකොටත් ඒක පටන් ගන්න කොතනද ඒකේ ගැඹුර කොතනද අවසාන කොතනද කියලා ඊට පස්සේ ඒක ගෙවිගෙන යනකොට ආයෙමත් මම අර දැන් නිශ්චලතාවයේ හිටියත් ආස්වාස ප්‍රස්වාසයේ අර මේ ගැටෙන තැන ඒතෙන්ටම මේ අවධානය යොමු කරමින් ඉන්නවා එතකොට කයේ වේදනාවලුත් මතුවෙනවා ඒ වේදනාවල් මතුවෙනකොටත් ඒකෙත් මුල මැද අග බලනවා දැඩි වෙනකොට අර ඔබාංශ කිව්වා වාගේ ඉවස ගන්න බැයි නම් ආයෙමත් අර ආස්වාස ප්‍රස්වාසයේ ගැටෙන තැනට දානවා මේ විදිහට මේ බලන ඉන්නකොට ස්වාමීන් වහන්සේ හුඟක් වෙලාවට මේ අර දැන් ආස්වාස ප්‍රස්වාසයේ වැදෙන මේ තැන එතන නොදැනී ගියාට එතන තිබ්බත් ස්වාමීන් වහන්සේ ඒක මේ එතනත් මේ ඒකාකාරී නෑ ඉක්මනට ඉක්මනින් ඒක එතනත් මේ ඇති වෙවි නැති වෙවි යන ස්වභාවයක් තමයි එතනත් තේරෙන්නේ ස්වාමීන් වහන්සේ මට මේ එතන මේ නාඩි වැටීමක් වගේ ඉක්මනින් වේගෙන් එතන ශක්තියක් බලයක් වගේ වේගෙන් එතන ගෙවිගෙන යනවා වගේ තේරෙනවා එතකොට මේ නාඩි වැටීමක් වගේ දැනුණා. ඊට පස්සේ ස්වාමින්වහන්සේ වේදනා කායේ වේදනාවක් දැනුණත් එතෙන්ටත් අවධානය යොමු කරනකොට එතනත් වේගෙන් නාඩි වැටීමක් වගේ තමයි දැනෙන්නේ. එතකොට ශාරීරිය පුරාම ස්වාමින්වහන්සේ මේ විදිහට නාඩි වැටෙන මේ ගතිය දැනුණා. එතකොට මේ කයට ලොකු වේදනාවක් තිබුණා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ 19 වෙනිදා මේ රාත්‍රියේදී මේ පාන්දර පැය දෙකක් විතර ඉන්නකොට මේ මේ ඒ අර නිශ්චලතාවයේපත් වෙලා ඉන්නකොට අර නොදෙනී යන තත්ත්වයට ගියාට පස්සේ මේ ආලෝකය ශරීර පුරාම විහිදිලා ගියා. මේ ඊට පස්සේ 20 වෙනිදා භාවනා කරනකොට ස්වාමීන් වහන්සේ මේ අර නොදෙනී යන මට්ටමට ගියාට පස්සේ මේ අරවට වඩා ලොකු ආලෝකයක් ඇවිල්ලා මේ ඒක මේ චූටි චූටි දිලිසෙන චූටි කෑලිවට කැඩිලා කැඩිලා විසිරිලා මේ ආත්පසම නිකන් මේ ඒක විහිදිලා ඈතට ගියා. එතකොට අර මට වේදනාව මේ අඩු වුණා ස්වාමීන් වහන්සේ අර විවේක රසය විවේක සුවය මේ භාවනාවෙන් මිදුණත් මේ තියෙනවා සක්මණින් උනත් තියෙනවා මේ එතකොට ස්වාමීන් වහන්සේ තව මට ලැබුණ ලොකු සහනයක් තමයි මේ කායට දැනෙන වේදනාවල් පිට ඉඳලා බලහනින්න පුළුවන් ශක්තිය දැන් තියෙනවා. ඒක ලොකු සහනයක්. හොඳයි. දැන් අර දැන් මේ තනික්‍රම කියන්නේ ධාතු මනසිකාරයේ යෙදෙදි තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඒක වෙන්න පුළුවන් ඒ කියන්නේ ධාතු මනසිකාරයෙන් ගෙනියනවා අපිව උපචාර සමාධි මට්ටමකට. දැන් අපි සාමාන්‍යයෙන් අනුස්සති භාවනා සමත පැත්තෙන් යනවා වගේම මේ ධාතු මනසිකාරය කියන විපස්සනා මට්ටමේදීත් අපි හොඳට මේ ඔය වගේ සමාධි මට්ටමකට ගෙනියනවා. ඒ සමාධි මට්ටමේ තියෙන විශේෂත්වය තමයි අපි දැන් මේ වගේ දේවල් බලමින් ඉන්නකොට හොඳට හිත සමාධිගත වුණා නම් අර දැන් ධාතුන් කියන්නේ ඒ කියන්නේ මහා ලොකු මේ දේවල් නෙමෙයි ලොකු දේවල් කියන්නේ මේ නිකන් අංචු කියලා කියන නමත් ඒ තරම් ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ ශක්ති විශේෂයක් වගේ තමයි ඉතින් අන්තිමට යන්න තියෙන්නේ. එතකොට ඉතින් අපි මේ තනි ඒකකයක් වශයෙන් අල්ලගෙන හිටිය ශරීරේ අන්තිමට බොහොම චලන චලන රාශියක් මේක තියෙන්නේ කැඩීම් බිඳීම් රාශියක්. දැන් මේකේ අර තමන්ගේ තමන්ට මුලින් තියෙන්නේ. දැන් අපේ ශරීරය දිහා නිකන් ලයිට් එකක් ගැහුවා වගේ. එහෙම නැත්නම් පැත්තකින් නම් බලන් ඉන්නවා වගේ බලන් ඉන්නකොට අපිට මුලින් හිතේ ඇඳෙන්නේ සංඥාව නිකන් මේ හැඩේ තියෙන නිකන් මේ ස්වરૂපයක්. නමුත් ඕක ඇත්ත වශයෙන් හොඳට සමාධිගත වෙලා දිනු වෙන්න දිනු වෙන්න අර ඒ අපි හිතින් හදාගත්ත ඒ ඒකකයක් වගේ තියෙන මේ ඝන කුට්ටියක් වගේ තියෙන එක අන්තිමට විසිරලා යනවා. දැන් හොඳට මේක ආලෝකයක් වගේ මේක දැන්පත් වෙලා තියෙද්දි ඕක විසිරලා ගියාම ඔන්න අපිට තේරෙනවා දැන් ඔක්කොම කුට්ටියක් වගේ කඩලා තිබිච්ච එක කඩලා ගියා. සම්පූර්ණයෙන්ම dot dot dot dot dot තමයි දැන් තියෙන්නේ. එහෙම කියලා මේ නිකන් තේරෙන්න ගන්නවා. ඉතින් ඒකේ වරදක් නැහැ. දැන් අර නිකන් අර ඝන සංඥාව අයින් වෙලා තියෙන්නේ. ඒක හොඳයි. කියන්නේ ඇත්තටම අපේ ඝන සංඥාව හරහානේ දැන් මේ සත්‍යයේක, පුජ්‍යලයේක, ගැහණි කෙනෙක්ක, පිරිමි කෙනෙක්ක කියලා අල්ලන්නේ. දැන් මේ ඝන සංඥාව හොඳට දුර වෙලා ආපු තත්ත්වයක් තියෙන්නේ. ඉතින් මේ තවදුරටත් ඒ කියන්නේ තමන් අර දැන් තමන්ට පුළුවන් දැන් මධ්‍යස්ත වෙඳගෙන මේ තත්ත්වයන් හොඳට නිරීක්ෂණය කරන්න. ඒ නිරීක්ෂණය කරද්දී බලන්න දැන් වේදනාවක් කොහේ හරි දැන් හැබැයි දැන් කළා තියෙන විදිහ හරියටම හරි. දැන් කොහේ හරි වේදනාවක් එහෙම දැනෙනවා නම් ඒක හොඳට මුලැමැදාග හොඳට බලනවා ඇති වෙන හැටි නැති වෙන හැටි බලනවා ඊළඟට තව තැනක එනවා නම් ඒකත් බලනවා ඉතින් ඔහොම කාලයක් යනකොට තමයි ඔය ඒ දැන් එකක් හැබැයි අවසාන වෙනකම්ම බලන්න. එකක් දැනනකොට ඒක අවසාන වෙනකම්ම බලනවා. බැලලා ඊළස්සේ එකක් නැත්තම් දැන් මේ බලමින් හිටියේ එක අවසන් වුණා. ඊළඟ එකක් එන්නේ නැත්තම් ඒ මුකුත් නැති ස්වභාවයේත් හිත පවත්තන්න. ඒක ඒක නිකන් තමන්ගේ අර කලින් විස්තර කරා වගේ ඒක තමන්ගේ සාමාන්‍ය හිතේ තියෙන මේ විවේකී ස්වභාවය විදිහට පවත්වන්න ඒකේ ඉඳගෙන මේ ආවොත් බලනවා. ඒ විදිහට යන්නයි තියෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා කර පරයන්කේ ඉඳගත් පසු ආස්වාස්ය සහ ප්‍රස්වාසය උඩුතලාග සියුම්ම දැනේ. ටික වේලාවක් උඩුතලාගට සිත තබාගෙන බලා සිටිමි. එවිට හුස්ම ඊතා සියුම් වී තිතක් පමණ තරමටපත් වී එකවරම අවට ශබ්ද හොඳින් ඇසේ. අරමණු අඩු ස්වභාවයක් දැනේ. ඒ සිතුවිලි වරින් වර දැනෙන අතර හුස්මද වරින් වර දැනේ. එය පෙරමෙන් උඩුතලාගෙනව හුස්ම ගන්නා බවට සංඥාවකි. මෙසේ ටික වේලාවක් පැවති එක්වරම මුහුණේ සියුම් වේදනාවක් දැනේ. විටකදී මුහුණේ සියුම් ඉදිකට තුඩු වලින් අනින්නාක් මෙන් දැනේ. මුහුණේ වැඩිපුරම මෙසේ දැනෙන අතර ශරීරයේ වෙන ස්ථානවලද වරින් වර මේ ආකාරයට එසේ දැනේ. මෙසේ කලිනුත් කිහිප අවස්ථාවක දැනුණු නමුත් එයට අවධානය යොමු නොකළෙමි. නමුත් දැන් එයට අවධානය යොමු කළ විට ඒවා තද වේදනාවක් ඇතිකොට නැති වී යන බව දැනේ. ඇතැම් විට ඒවාට අවධානය යොමු කිරීම අපහසු වේ. හේතුව වනුයේ වේදනාව නිසා සිතට තරහවක් ඇතිවීමයි. මෙසේ කිරීම නිවැරදිද? ඉදිරි භාවනාවේ දිනුවට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් දැන්ම ඒක බලන්න යන්න එපා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔය මට්ටමට යන්න අපි ඕක නිරීක්ෂණය කරන්න යන්න නම් හිතේ සැහැණ එකඟ බවක් හදා ගන්න ඕන. උපේක්ෂාවක් හදා ගන්න ඕන. ඒ නිසා තවදුරටත් දැන් මූල කර්මස්ථාන වශයෙන් ආනාපාන සතිය නේද සඳහන් කරලා තියෙන්නේ ලේනගේ මහත්තයා. හරි. දැන් එතකොට මූල කර්මස්ථානයේම තව ටිකක් හිත රඳවලා ඒ හොඳට හිත එකඟ වෙනකන් Tamanට Taman කියන තැන හිත ඉන්නවා කියන මට්ටමට හිතට මේ ශක්තියක් එහෙම නැත්නම් විශ්වාසයක් හිත ගැන ඇති වෙනකන් මූල කර්මස්ථානයේ ඇසුරු කරන්න. ඊට පස්සේ දැන් ඔය මට්ටමේ නෙමෙයි ඊට එහා වෙන වෙන ආකාරයට උනත් යම් යම් වේදනා දැනෙන්න පුළුවන් සංවේදනා දැනෙන්න පුළුවන් එතකොට අන්න ඒවා ගිහිල්ලා නිරීක්ෂණය කරන්න පුළුවන් එතකොට ඒ නිරීක්ෂ ඒවා නිරීක්ෂණය කරන්න පුළුවන් මට්ටමට අපේ සතිය එකඟ බව හොඳට හැදිලා තියෙනවා ඉතින් එතෙක් පොඩ්ඩක් මුල කර්මස්ථානයේ ඇසුරු කරමින් තවදුරටත් සතිය සමාධිය දියුණු කරගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ගෞරවනීය සාමින්වහන්ස දෙපා නම දෙමි. මීට ප්‍රථම මෙම ප්‍රශ්නේ ඉදිරිපත් කෙලෙමි. ඒ ආකාරයෙන්ම ඒ ආකාරයෙන්ම කරගෙන යාමට උපදෙස් දුන් ලැබිනි. පිම්බීම හැකිලිම නිරීක්ෂණය කෙලෙමි. ඒ අනුව අතරතුර එන සිතුවිලි, වේදනා, වරහන් වතිල මුලැමැද අග අත්දැකෙමි. අනතුරුව ඒ සියල්ල විනිවිද අත්දැකෙමි. අරමුණ සියුම් වී නොදැනි හිස් බවක් වරහඟට හුදකලා බවක් අත්දැකෙමි. අරමුණත් හුදකලාවත් වරින් වර සිදුවිය. තවත් වාර කීපයකදී සියල්ල සංසිඳී සිත පමණක් ඊටමත් සියුම්ම වරහන් ඇතුළේ නූලක් වාගේ ඉහළටම ඇදී ගොස් උස් තැනකට ගියා වාගේ පැහැදිලි ආලෝකයක් සමග නැතර විය. එතන සුදු පාට පුළුන් ගොඩක් මැද සිත නතරුණ බවක් දැනුනි. ඒ දෙස බලා සිටීමෙන් ඒ පුළුන් ගොඩ ඊටමත් සියුම් වී තුනී වී නොපෙනී යන බවක් වැටහුණි. දෙපා නැමද උපදේශ පතමි. තෙරුවන් සරණයි. කරපු විදිහ තව පොඩ්ඩක් මේ කාගේද මෑණියන්ගේද? මේ ඒ කියන්නේ ආනාපාන සතිය කරගෙන පිම්බීම හැකිලිම කරගෙන කියන්නේ. එහෙමයි ස්වාමින්වහන්ස දෙපමණිමේ අවසරයි. පිම්බීම හැකිලිම මුලමැද බගලා ඊට පස්සේ එන වේදනා සියල්ලක්ම ඒක විනිවිද දකිමින් ඊට පස්සේ නැවත පිම්බීම හැකිලිම වාර කිහිපයකදී ළඟ ළඟම ප්‍රකට වෙලා නොදෙනියන ස්වභාවයක් දෙනවා. ඒ නොදෙනී ගියාර හිස් අවකාශයක් ලැබුණ අවස්ථාවේ එතන ආයේ අරමුණට එනවා එතින් යනවා කීප වාරයක්ම එහෙම තිබුණා. එහෙම තිබිලා අන්තිමට කය ස්වභාවය සියල්ලක්ම සංසිඳිලා සිතවිලි වේදනා සියල්ලක්ම සිත පමණක් මේ හුඟක් ගොඩාක් සියුම් වෙලා නූලක් වගේ මට ගොඩාක් ඉහළටම සමහර විට මේ වහලේ උඩට වගේ මට ගර්ටම ඉහළටම යනවා මට දැනුණා. ඒ ගිහිල්ලා ඊට පස්සේ මම ඒ ටිකක් ඉතින් මම ඒ දිස බලාගෙනම හිටියා. ඒ ඉන්නකොට පැහැදිලි ආලෝකයක එතන සියුම් පුළුන් ගොඩක් වගේ සුදු පාට එතන දැන් මම දකිනවා මේ මැද්දේ නිකන් ඊතා සියුම්ම නිකන් හුඟසාල් හැටයක් වගේ චූටියට සිත නතර වෙලා වෙච්ච ස්වභාවයක් මම අත්දකිනවා. ඊට පස්සේ ආයි ටික වෙලාවක් ඒ දෙස බලාගෙන ඉන්නේ තුන්දෙට ප්‍රකට වෙනවා මට එතෙන්දී අරමුණ. ආයි ටිකක් මම එදිටෙසම බලාගෙන මොකද්ද එතෙන්දී ගන්න අරමුණ? පිම්බීම හැකිලිම තමයි තෙන්දි ප්‍රකට උනේ. ඔව් නෑ ඔව් පිම්බීම හැකිලිම ඒ කියන්නේ ලොකු පිම්බීමක් හැකිලිමක් වශයෙන්ද නැත්නම් නෑ හරි සියුම් සමහරලාට දැනෙනවා ආයි නොදෙනී යනවා එහෙම. ඊට පස්සේ ඒ දර්ශනය ඔතන ඒ කියන්නේ පිම්බෙන ස්වභාවයද දැනෙන්නේ නැත්නම් නිකන් පිම්බෙන එක පිම්බෙන එක දැනෙන්නේ. එහෙමයි. ඊට පස්සේ තවත් ටිකක් වෙලා බලන් ඉන්නකොට ගොඩක් සියුම් වෙලා ඒ පුළුන් ටික තුනී වෙලා ඒක නිකන් ගෙවි ගෙවි යන නැත්තටම නැති ස්වභාවයක් ඊට පස්සේ එතන අත්දැක්කා. නැවත ආයේ පැයකමාරක් විනාඩි 20 පැයකුත් විනාඩි 20ක් විතර ගියා ඒ වෙලාවට නැවත බලනකොට ආයෙ පරයන්කේ තමයි. හොඳයි. නෑ ඒකේ කියන්නේ දැන් අර සාමාන්‍යයෙන් අපි පස්සද්ධිය කියලා කියන්නේ කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි වගේ මට්ටම් වලදී කියන්නේ සම්පූර්ණ සැහැල්ලුවක් එන්නේ. දැන් කයක් නැති තරම්, කය නිකන් පුළුන් වෙලා වගේ නිකන් උඩ යනවා. ඒ වගේ දේවල් දැනෙන්න පුළුවන්. ඉතින් හැබැයි ඕක කියන්නේ ඕකට හුඟක් ඇලෙන්න යන්න එපා. ඒ කියන්නේ චිත්ත පස්සද්දි කාය පස්සද්දි මට්ටම් අපිට අහු වෙනවා. එතෙන්දී ඒක තේරුම් අරගෙන ඒ කියන්නේ නැත්නම් මෙලාවට මේක කොහොම සැහැල්ලුවෙන් දැනෙනවා. ඉතින් දැන් පටවි ධාතුවේ අහලා තිනවනේ මේ ආකාර හයක් සාමාන්‍ය විස්තර කරනවානේ. බර ගතිය, සැහැල්ලු ගතිය. ඊළඟට රළු ගතිය, සියුම් ගතිය. ඊළඟට ගොරෝසු ගතිය, සිනිඳු ගතිය. ඔය විදිහට විස්තර කරන දැන් ඔය ඕන එකක් අපිට එන්න පුළුවන්. අපි දැන් මේ විශේෂයෙන් පිම්බීම හැකිලිම භාවනාවේ යනකොට කෙලින්ම ධාතු මනසිකාරය පැත්තටමයි ඍජුවම දාන්නේ අපිව. ඍජුවම යොමු වෙන්නේ. එතකොට ඉතින් අපේ හොඳට මේ කාය පස්සද්දි චිත්ත පස්සද්දි හොඳට තියෙන වෙලාවට මුළු කයම සැහැල්ලුයි පාවෙනවා වගේ මට්ටමක් දැනෙනවා. ඊළඟට ඒක ඒ තරම් නැති වෙලාවට ඔන්න හොඳටම බර වෙලා මේ අපිව නිකන් කළු ගලක් වගේ වෙලා එහෙම දැනෙනවා. ඉතින් අර මේවැය ඇත්තම සමහරවිට පාලනයක් ඇත්තේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා මට ඊයේ හරිම සැහැල්ලුයි ඔක්කොම හරි ගියා කියලා. නමුත් අද බැලුවාම ඔන්න නිකන් කය ගලු ගලක් වගේ වෙලා හොඳටම බර වෙලා. ඉතින් අර දැන් ඕවා හරහා අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ කය කියන එක අපි කොයිතරම් පාලනය කරන්න පුළුවන් කියලා හිතන් හිටියත් පාලනය කරන්න බෑ. අපි සමහරවල් වනදපු දේවල් මේ සාමාන්‍ය මේ අවට පවතින මේ ඍතු විපර්යාසයන් කර්ම ශක්තියින් මේ වගේ හේතු රාශියක් නිසා තමයි මේ අපි ලබන අත්දැකීම වර්ණගැන්විලා තියෙන්නේ. අපි ලබන අත්දැකීම හේතු වෙලා තියෙන්නේ. ඉතින් මේ කොයි දේ හරහා මොන වෙනවද කියලා අපිට නිශ්චිත වශයෙන් කියන්න බෑ. ඉතින් අපි බොහොම මේ භාවනාවකින් හොඳට එකඟ සිතක් හදාගෙන මේ ධාතුන් කරන මේ විවිධාකාර විපර්යාසයන් හොඳට අත්දැක ගන්නවා. ඔන්න සිනිඳු ගතියක් පෙන්නනවා, උණුසුම් ගතියක් පෙන්නනවා, රළු ගතියක් පෙන්නනවා, චලනයක් පෙන්නනවා, සැහැල්ලු බවක් පෙන්නනවා. ඉතින් මේ විවිධාකාර දේවල් පෙන්නනවා. ඉතින් අන්තිමට වැටහෙනවා ඉතින් මේ මෙතන මේ මමෙක් කියලා ගන්න දෙයක් නැහැ. මෙතන මේ ධාතුන්ගේ ස්වභාවයක් තියෙන්නේ. ධාතු ලක්ෂණ ටිකක් තියෙන්නේ. මේ සතර මහා ධාතුවක් තියෙන්නේ. මර මේක දකින්න දකින්න අර මම කියලා ගත්ත එක ඒකකයක් වශයෙන් තනියෙන් ශරීරයක් කියලා ගත්ත එක බිඳලා යනවා. මේක නැවත නැවත වෙනකොට අර ඉතින් ඔය හරහා තමයි ටික ටික අපේ හිතේ නිකන් විරාගයක් මේ කය කය කය පිළිබඳව තිබිච්ච අර දැඩිව ග්‍රහණය කරන ස්වභාවය ටික ටික දැන් අඩු වෙන්න ගන්නවා. ඒක ඒක එහෙම වෙන්න ඉන්න ඒක ඇත්තටම භාවනාවේ එතකොට ප්‍රතිඵලයක් වශයෙන් අවබෝධයක් දියුණු වෙනවා. මේවා අත්දකිනවා අත්දකින අතරේ අපේ අවබෝධයක් පැත්තකින් දියුණු වෙනවා. ප්‍රඥාවක් දියුණු වෙනවා. ඉතින් මේක මේ කියන්නේ පස්සද්ධියේ ලක්ෂණයක් ලැබිලා තියෙන්නේ. ඒ ගැන වැඩිය මේ කියන්නේ මේ ඒකට ඇලෙන්න යන්න එපා. අනිත් දවසෙත් ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. ඔව්. හොඳයි. හොඳයි. තේරුණා. අතිගෞරවනීය ස්වාමින්වහන්සේ සක්මන් භාවනාව වඩා පරයන්ක භාවනාවේ වැඩි වාර ගණක් යෙදෙමි. සක්මන් භාවනාව වට පහක් පමණ යෙදෙන විට ඉක්මනින් පර්යංකට යාමට සිත් පෙළඹේ. ඒ සුදුසු නොවේද? පර්යංකයේදී සිතට මනාව ආශ්වාස ප්‍රශ්වාස රැල්ල නාසිකාග්‍රයේ ඇතිල්ලීගෙන කැඩි කැඩි යන ආකාරයක් දැනේ. විනාඩි 5ක් පමණ මෙනෙහි කිරීමේදී හුස්ම රැල්ල සංසිඳී යයි. ආශ්වාස ප්‍රශ්වාස රැල්ල අතර නැවතීමක් සිතට දැනුනි. එම අවස්ථාවේදී සිරුර විසින්ම සැකස්මක් ඇතිවේ. තෙරපීම් කම්පන ඇති වී නැති වී සිරුර නිශ්චල වේ. වර්තමානයේදී භාවිතයේ ඇති ස්ථාන සංඥා ආකාරයේ දැනීම ඇති වේ. බෝධිමලු, සක්මන්මලු, දානශාලාව, කාමරවල එක් එක් ස්ථානවල සිත ගමන් කරයි. හුස්ම රැල්ල සංසිඳී ගොස් බලා සිටින්නට දෙයක් නොමැති හේයින් විනාඩි 20කින් පමණ සිත කැළඹී නැවත සිතුවිලි ඇති වී භාවනාවෙන් අවදිවන්නට සිදුවේ. එම වෙලාවට සිරුරේ වේදනාවද නැවත ඇති වී භාවනාවෙන් අවදි වේ. මගේ භාවනාවට ඊතා කාරුණික ගෞරවයෙන් ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම දීර්ඝායුම ලැබේවා. ඇත්තටම විශේෂ උපදෙසක් මට නම් දෙන්න තරම් නැහැ. තව දුරටත් කරගෙන යන්න. මොකද ගැටලු සහගත තැනක් තියෙනවා නම් මේකේ يعني ගැටලුවක් පැන නැගිලා නැහැ නේද? තියෙනවද ගැටලු සහගත තැනක්? අන්න මයික් එක පොඩ්ඩක් පාස් කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. මේ සක්මන් භාවනාවට වඩා පරයන්කේ තමයි මම භාවනාව යෙදෙන්නේ. ඔව්. සක්මන් භාවනාව වට පහක් උතර තමයි කරන්න සිට පෙළඹෙන්නේ. මේ කියන්නේ මේ කම්මැලිද? <laughs> ඉතින් මට හිතෙනවා සක්මන් භාවනාවට වඩා මේක ඒ තණ්හාවද කියලාත් මට එලාගෙන තණ්හාව <laughs> ඒ නිසාද මේ විනාඩි 20කින් භාවනාව කැඩෙන්නේ නිසා. නැහැ මේ කියන්නේ මේ ඔය අර ඉඳගෙන ඉන්න තියෙන කැමැත්ත තියෙන්නේ. <laughs> මේ ඊට වඩා හැබැයි කියන්නේ විනාඩි 10ද සක්මන් භාවනාවේ යෙදෙන්නේ. විනාඩි වට පහක් විතර යනකොට හිතෙනවා මේ පරයන්කය කරනවා නෑ දැන් සක්මන් භාවනාවෙන් ළඟා වෙන්නේ මොන තත්ත තත්යකටද සක්මන් භාවනාවත් හොඳට මේ මෙනෙහි කරන්න අවශ්‍ය නෑ නිකම්ම සිත මේ සිතුවිලි තොරව යන්න පුළුවන් වට පහක් විතර ඔව් ඒ කියන්නේ මේකනේ ඉඳන් එහා කොනට යනකම්ම හොඳට පියවරක් පාසා සතියෙන් යන්න පුළුවන්ද එහෙයි ස්වාමීන් වහන්සේ දැන් මෙනෙහි කරනකොට හිතනවා මේ සිතට වදයක් වගේ දැන් මම ඒකට මෙනෙහි මෙනෙහි කරන අවශ්‍ය නැහැ. මෙනෙහි කිරීමකින් තොරව අපිට හොඳට දැන් කකුල තියෙනකොට අපිට දැනෙනවනේ. දැන් පාදයේ ස්පර්ශනකොට ඔන්න මේ දැනෙන දෙයක් තියෙනවා. අන්නේ දැනීමත් එක්ක හොඳට හිත පවත්වනවා. ඒ දැනීම වෙනස් වෙන ආකාරය තුල හිත පවත්වනවා. එතකොට ආයේ හිතන්න මුකුත් කියන්නේ මෙනෙහි කරන්න මුකුත් අවශ්‍යම නැහැ. මුලදී තමයි අර හිත හොඟා පිට යන හින්දා මෙනෙහි කරන්නේ. සිරුරම දැනෙනවා මේ ස්පර ඇඳුම් ස්පර්ශ වෙනවා මේ ඇඟිලි වලට යටිපතුල් සියල්ලම දැන් දන හිසේ ඉඳලා මුළු සිරුරේම චලනය ටික දැනෙනවා. ඉතින් මං කල්පනා කරන්නේ දැන් සක්මන් කර යුතුයමද නැත්තම් පරයන්කේ. <laughs> අර පරයන්කේ தත්ත කියන්න බලන්න ආයි පොඩ්ඩක්. පරයන්කේ දැන් වාඩි වෙච්ච ගමම මේ විනාඩි දෙකක් තුනක් යනකොට උස්ම රැල්ල දැනෙනවා. ඔව්. අවුරුදු 4ක් විතර තිස්සේ ඉඳන් ගෙදරදීත් භාවනා කරනවා. ඒ කරන්නේ ඉඳගෙනමයි. ඒ කියන්නේ ඉතින් අනිත් වෙලාවට කාර්ය බහුලයිනේ ජීවිතේ මේ ගොඩක් වෙලාවට ඉස්කෝලේ ඇරලා ආපු ගමම පැයක් පැයක් පැය භාගයක් තමයි ගොඩක් වෙලාවට. පැයක් තිබුණ අවස්ථාවක් තිබුණා ඉහළම සමාධියකට ගිය අවස්ථාවක් තිබුණා. හැබැයි නිවැරදි උපදෙස් ගන්න මේ මේ අවුරුද්දේ අගෝස්තු මාසේ ධම්මජීව ස්වාමීන් වහන්සේගේ ඔය ඉන්ටර්නෙට් යාළුවෙක් මගෙන් තොරතුරු ලැබුණාට පස්සේ ඒ විස්තර ගත්තා. කොහොම හරි දැන් ඉඳගෙන ඉඳගෙන කරන භාවනාවේදී කියන්නේ යන උපරිම මට්ටම කියන්න බලන්න. දවසේ කලින් පහුගිය භාවනාවල වටවලදී. ඔව් දැන් මේකෙදි මේ වැඩසටහනේදී කොහොමද සාමාන්‍යයෙන් ඉඳගෙන කරාම යන්නේ කොයි තරම් මට්ටමකට යනවද? හොඳට ආස්වාද ප්‍රසවාසයේ වැටහෙනවද? එහෙ සාස්වාද ප්‍රසවාස දැන් ගොඩක් වෙලාවට කලින් භාවනා වටවලදී තිබුණු දියුණු එකක්වත් මතක නැහැ නැවත පටන් ගන්නකොට. ආ කමන්නේ. ඒක හොඳයි. එතකොට මේ නැවත හොඳට ආස්වාද ප්‍රාස්වාද රැල්ල දෙකම හොඳට දැනෙනවා. ඊළඟට අර ධම්මජීව ස්වාමීන් වහන්සේ කියනවා ගැර නැවතීමේ අවස්ථාවට වෙනකන් යනවා කැඩි කැඩි යනවා. ඊට පස්සේ මේ නාසයේ ඇතිල්ලීගෙන හොඳට මේ කියන්නේ හුස්ම රැල්ල වදිනවා දැනෙනවා. ඊට පස්සේ ටිකක් ටක් ගාලා මේ ඒක අඩු වෙනවා. නිශ්චල ඒ කියන්නේ හුස්ම රැල්ල නැතිම වෙලා යනවා. ඊට පස්සේ පොඩි ගැස්මක් වගේ ඇති වෙලා ආකෘතියක් වගේ නිකන් සිරුර වාතය තෙරපියෙන් ඉහළට පහළට වාතය ටික නිකන් ඉවත් වෙලා වගේ අච්චුවක් වගේ නිකන් ත්‍රිකෝණයක් තේරෙන්නේ මේ හිටිනවා ඊට පස්සේ සිරුරේ කායේ සංසිඳීමක් තියෙනවා දැනෙන්නේ මොකොත් වේදනාවක් දැනෙන්නේ සිතුවිලි එන්නේ නැහැ ගොඩක් වාරවල අර ස්ථානවලට සිත සංඥා වගේ යනවා. Oh. එතකොට එහෙම ඒ යන අවස්ථාවේදී දැන් සංඥා වශයෙන් තමයි රූප වශයෙන්ද පේන්නේ. දැන් රූප වශයෙන්නේ දැන් දැන් අර මේකේ විස්තර කරේ මේ බෝමලුවට හරමේ යනවා කියලා. ඒ කියන්නේ Tamanට පෙනෙනවා ඒවා. එතනට ගිහින් ඉඳලා ආයෙත් ටක් ගාලා තේරෙනවා මේ දැන් මේ භාවනාවට අවශ්‍ය නැති දෙයකට නේද සිත ගියේ කියලා. ටක් ගාලා මුදව ගන්නවා අර විනාඩි 20 තමයි උපරිම දැන් කලින් භාවනාවලදී නම් පැය එකමාර දෙකත් ඉඳලා මේ අවස්ථා දෙකකදී සිත මේ පිටතටත් ගියා සිරුරෙම. එහෙම යන්න නම් ඕනේ නැහැ. නෑ ඒක මේ අත්දැකීම් දන්නේ නැති කාලේ. <laughs> ඔව්. ඒ කියන්නේ දර කඩක් වගේ සිරුර දැන්ලා ඒ කියන්නේ සිත දැන් තියනවනේ මේ සිත දැන් අපිට ඇඟිලි වලට එහෙම ගත හැකිනේ අර ඒ අවස්ථාවේ සිත තිබුණ නැහැ ඉවත් වෙලා ගැස්සීමක් වගේලා ඉවතටම ගිහිල්ලා තිබුණා. <laughs> ඒ මොකක්ද කියලා ඉතින් ඔබ වහන්සේගෙන් ඇහුවේ නෑ ඒක මේ කරන දෙයක් හින්දා. මේ භාවනා එහෙම බුත් ප්‍රශ්නයක් උනේ නෑ. නෑ එහෙනම් කවන්නේ. මේ කියන්නේ මේ ඉතින් අපිට එක එක අන්දමේ අත්දැකීම් එන්න පුළුවන්. ඉතින් අර හුඟක් වෙලාවට අපි විපස්සනා පැත්තකදී යන්නේ අපිට කය තුල තමයි කායानुපසනා මට්ටමේදී හිත පවත්වන්නේ. මොකද කිසිම හිතින් හදාගත්ත මනෝභාවයන් ඔස්සේ කායानुපසනාව යන්නේ නැහැ. තනිකරම කියන්නේ යථා භූතම් පජානාති කියලානේ බුදුන් වහන්සේ අවධාරණය කරන්නේ. මේ මේ ඇත්ත වශයෙන් තියෙන මේ ධාතුන්ගේ ස්වභාවයක් ඔන්න ධාතු මනසිකාරයේ දැක ගන්නවා. ආනාපාන සතිය හරහත් අන්තිමට ධාතු මනසිකාරයක් හරහා තමයි යන්නේ. ඊළඟට ඉරියාපත මේදී මේ කය පවත්වන ඉරියව් වල ඉන්නේ. ඊළඟ සම්පජඤ්ඤයේදී ඒත් කය පවත්වන අණු ඉරියව් වල ඉන්නේ. ඊළඟට ඉන් එහා ගිහිල්ලා අපිටම කායගත සතියට ගියා. ඒ තියෙන්නේ මේ කයෙමයි. ඉතින් මේ හැම එකෙදිම බුදුරජාන් වහන්සේ කිසිම අර මනසින් හදාගත්ත දේවල් වලට යවල නැහැ. ඒවැය තියෙන මුලා කරන ස්වභාවයක්. මොනස මොකද මනසින් ඕනම දෙයක් හදලා දෙන්න පුළුවන්. මනස හදලා දෙන මේ දේවල් කිසිම විශ්වාසයකට විශ්වාස කරන්න පුළුවන් නෙමෙයි. දේවල් නෙමෙයි. ඉතින් අපි විවිධාකාර දැන් අපේ අපේ චරිත ස්වභාවයන් තියෙනවානේ සමහර චරිත තියෙනවා හරීම කැමති ඕන චිත්‍ර අඳින්න, දර්ශන බලන්න හරීම කැමති. අන්න ඒවැයෙන්ම තමයි මායя දෙන්නේ වැඩේ. ඒවැයම තමයි ඔන්න ඒ ඔස්සේම යවනවා ඔන්න බුදුහාඳුරෝ පේනවා ලස්සන චිත්‍ර පේනවා මරුණෙක් කෙනෙක් පේනවා දලදා මාලිගාව පේනවා ඉතින් ඔක්කොම පේනවා ඉතින් සාදු කියන ඉතින් ඒකට යනවා ඉතින් ඉවර තමයි එහෙමයි සායන ඔබ වහන්සේ කියපු විදිහටම කෑම පිඟන් එනවා මේ <laughs> තව පොඩි කාලේ පුංචි කාලේ සිදුවීම් පවා පේනවද? ඇත්තේ අවිල්ල නතර වෙලාම ඉන්න යන්නෙම නැහැ. ඒක තමයි. මේ ඒ වෙලාවට තින් තේරුම් ගන්නවා දැන් මේක මේ ඇලීමක් මේ ලෝභය තමයි මතක තියෙන්නේ. ඔතෙන්දී Taman තේරුම් ගන්න මේ කියන්නේ මේ මනස පෙන්වන සංඥා නෙමේ භවනාව. ඒ සංඥාවට ඇලුනා කියන්නේ අපි රැවටුණා කියන එක. ඒ අර අපේ කයේ පවතින හිත අර පරණ සංඥා අවුස්සලා අරගෙන දැන් මුදව ගන්න හදන්නේ. මුද මේ අපේ අවබෝධය නැතනම් වැටහීම අයින් කරන්න හදන්නේ. ඉතින් මේ මායя දාන තොණ්ඩුවක් කියලා තේරුම් අරගෙන ඒව අතහරින්නයි තියෙන්නේ. අතහැරලා හැමතිස්සෙම මේ මේ කියන්නේ පරීක්ෂා කරන්න පුළුවන් දෙයකට ඇත්ත වශයෙන් පවතින දෙයකට අවධානය ගන්න. දැන් ආස්වාස ප්‍රස්වාසය කියන එක මේ අපිව මුලා කරන දෙයක් නෙමෙයි. පිම්බීම හැකිලිම කියන එක අපිව මුලා කරන දෙයක් නෙමෙයි. කයට දැනෙන බර ගතියක්, සියුම් ගතියක් කියන එක මේ අපිව මුලා කරන දෙයක් නෙමෙයි. ඒකේ අරතරම් රසවින්දනයක් නැහැ. දැන් අපිට පේන ලොකු දර්ශනයක හිතින් හදාගත්ත මනෝභාවයක තියෙනවා 아무තු අපිව ඇද ඇද බැඳ ගන්නා ස්වභාවයක් තියෙනවා. නමුත් එතන සත්‍යයක් නැහැ. එතන තියෙන්නේ මුලාවක්. ඉතින් අපි මේ තනිකරම විපස්සනා භාවනාව යන්නේ අර හිතින් හදාගත්ත මේ මනක්කල්ප දේවල් හිතින් අයින් කරනවා. හිතේ ඇඳිලා තියෙන දේවල් සංඥාවන් ඔක්කොම අයින් වෙන්න ඕනේ. ඉතින් ඒවා තමන් හොඳට සුතමේ ඥානකින් තේරුම් අරගෙන ඒවැයි ඇලෙන්නේ නැතුව ආපු ගමන් මේ එකක්වත් මට වැඩක් නැහැ. මේ ඔක්කොම හත පහ ගඩන් නැහැ කියලා අතලලා. අතලලා දැම්මා ආයි ඉරියව්වට ගත්තා. අතලලා දැම්මා තමන්ට දැනෙන දෙයකට ගත්තා. මේ දැනෙන දේ තුල කිසිම අපිව මුලා කරන ස්වභාවයක් නැහැ. එහෙම තමයි ස්වාමීන් වහන්සේ දැන් මේ විදිහට චුට්ටක් වෙලා ඒවට යනවා ටිකක්. ඔව්. පොඩ්ඩක් වෙලා හිටියට පස්සේ තමයි තේ නිින්ද යන්නේ නැහැ කොහොමදවත්. හිටියට පස්සේ තේරලා එනකොට අර වෙහෙස විනාඩි 20ක් දැන් මට මේ භාවනා දවස් 8ේම විනාඩි 20ක් 30න් අර ඒක වෙහෙසක් වගේ දැනලා අරකට මූණ දීලා දැන් සටන් කළා වගේ ඇති කියලා හිතලා මේ කියන්නේ මෑණියන්ගේ ස්වභාවය කියන්නේ මනසේ ස්වභාවය පොඩ්ඩක් තියෙනවා අර අර පැත්තට අදින ගතියක්. විතර්ක වලට වඩා නිකන් අර රූප සංඥා වලට ඇලෙන ගතියක් තියෙනවා. දැන් ඒකෙන් දැන් තමන් ව්‍යායාමයෙන්නේ දැන් ඇදලා ගන්න නිවැරදි දෙයට. ඉතින් මුලින් කරදරයි. මුලින් හිත කැමති නෑ. හිත හිත ලොල් වෙලා තියෙන්නේම අර පැත්තට. ඉතින් දැන් ඒකෙන් ඇදලා ගන්නවා නිවැරදි පැත්තට. ඉතින් පොඩ්ඩක් මුලින් හිත අකමැති. හැබැයි ඕක දැන් උත්සාහයෙන් කරන්න ඕනේ. නැත්තම් ඕවැ ගිහිල්ලා මේ හිර වෙනවා. මාරය දන්නවා ඒවට. <laughs> ඔව් අනිවාර්යයෙන්. මේක දැන් හිතලා බලන්න දැන් අපි මැරෙන මොහොතේදී අපි හිතන්න ওই වගේ අරමුණක් ආවා කියලා. මැරෙන මොහොතේදී ওই වගේ අරමුණක් ආවනම් අනිවාර්යෙන් ඕකට ඇලුනා. ගිහිල්ලා ඉතින් කොහෙන් නතර වෙනවද කියලා හිතන්න. දැන් ඔයකනේ අර සාමාන්‍යයෙන් ධාමයේ විස්තර කරන්නේ ගති නිමිත්ත, කම්ම කම්ම නිමිත්ත, ගති නිමිත්ත කියලා. දැන් අපි මරණ මොහොතේදී බොහොම අසරණ වෙලා ඉන්නවා. හිතට ওই වගේ දර්ශනයක් පේනවා. ඇලෙනවා. ඒ ඔස්සේ අපේ ඊළඟ පුනර්භවය සිද්ධ වෙනවා. අනාතයි. <laughs> ඒ කියන්නේ මොනවාද දර්ශනය වුනේ ඒ ඔස්සේ තමයි යන්නේ අන්තිමට. ඒ හින්දා අපි මැරෙන්න කලින් ඒ தත්වයන් තේරුම් අරගෙන හිත මේ පුරුදු කරන්න ඕනේ. නිවැරදි දෙයකට පුරුදු කරන්න ඕනේ. සතියෙන් ඉඳීම කියන්නේ <clears throat> මේ තනිකරම මුලා වීම ස්වභාවයක් නැහැ. මුලා වීමක් නැහැ. අපිට හිතට දැනෙන දේවල් වලින් මුලා කරනවා. කයට දැනෙන දේවල් වල කය කය තියෙන හැමදෙසම වර්තමානයේ. හිත වර්තමානයේ නැහැ. හිත තනිකරම වෙන වෙන ලෝකවල ඉන්නේ. ඉතින් පුළුවන් උත්සාහ කරන්න යන ක්‍රමේ හරියි කර්මය හරි කියන්නේ දැන් කරන උත්සාහය නිවැරදි. විනාඩි 20 වුණාට වරදක් නැහැ. දැන් ලොකු කාලයක් අර අනවශ්‍ය දේවල් වල අතරමං වීලා ඉඳීම නෙමෙයි භාවනාව. ඒක තේරුම් අරගෙන විනාඩි 20ක් වුණත් කමන්නේ නිවැරදි දේ තුල ඉන්න. වරදක් නැහැ. ඕක ටික ටික ඔය ආතතිගත ස්වභාවය දැනට තියෙන වෙහෙස ටික ටික අඩු වෙලා යාවි. බය වෙන්න එපා. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් විනාඩි 20 වුණාට විනාඩි 5ක් විතර ඉඳලා ආයෙ විනාඩි 20ක් එහෙම එහෙම ඉන්න පුළුවන්. ආ කමක් නැහැ. එහෙම කරන්න. වරදක් නැහැ. කියන්නේ නිවැරදි දේ තුල හිත පවත්වන්න නිතරම. අර වැරදි දේවල් සංඥාවල අතරමං වෙන්න දෙන්න එපා. ගියොත් ඇදලා ගන්නයි තියෙන්නේ. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මීට අවුරුදු 8කට පමණ පෙර ආනාපානසති භාවනාවේ නියලි අනිමිත්ත ශනික චිත්ත සමාධි අවස්ථාව පිළිබඳ අත්දැකීමක් ලැබුවායෙක්මි. නොදන්නා ශේත්‍රයක් බැවින් ඒ පිළිබඳ සැක සංකා තත්ත්වයක් පමණක් කාලයක් පැවතුණි. ඔබ වහන්සේ කිව් පරිදිම දහම හැදෑරීමේදී ලැබී ඇති අවස්ථාව ගැන සිතේ සතුටක් ඇතිවිය. මා ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේට අරහතල් ධම්මජීව ස්වාමීන් වහන්සේට දැන්වීමි. උන්වහන්සේ අනුමත කරන ලදී. ඉන්පසු නිරන්තර භාවනාවේ යෙදීමට නොහැකි වූ බැවින්දෝ චිත්ත ඒකාග්‍රතාවයේ තරමක් දුර පිරිහිනි. ඒත් මේ භාවනා වැඩමුළුවේදී මට මුලින් තිබූ ඊතා හොඳ චිත්ත ඒකාග්‍රස්ථාව පැමිණීමට හැකිවිය. එහෙත් එවැනි අවස්ථාවන්හිදී පෙර අද්දකීම් පෙර අද්දකීම් අවස්ථාව සිහිපත් වේ. මෙව දෙවැනි අද්දකීමක් ලබා ගැනීමට බාධාවක්ද ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. දෙවන තව තියෙනවා. පොඩ්ඩක් තියෙනවා. දෙවන අත්භාවයක උපතකට ගිය විට පළමුව තමා සිටි චිත්ත දියුණු අවස්ථාව ගැන දැනීමක් ඇති වේද? ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නේ සර්. ඒක අහලා අර කලින් කමත වුණා. පොඩ්ඩක් ආයෙ කියන්න. <laughs> මුලින් ඉඳලාම කියවනද? නෑ නෑ නෑ. අද චුට්ට පොඩ්ඩක් අද අන්තිම වාක්‍ය නෙමෙයි ඊට කලින් ටික. ප්‍රශ්නයක් අහලා තිබුණේ මේ එහෙත් එවැනි අවස්ථාවන්දී පෙර අත්දැකීම් අවස්ථාව සිහිපත් වේ. අනහරි. දැන් ඒ කියන්නේ පෙර අත්දැකීම් අවස්ථාවට යෑමේ කැමැත්තකින් අපි භාවනා කරනවා නම් ඒක බාධාවක්. එතකොට යන්නේ නැහැ. අපි හැමතිස්සෙම මේ කලින් අත්දැකීමට කලින් අත්දැකීම නෙමෙයි ඒක ඉවරයි. අපි දැන් අලුතෙන් එන අත්දැකීමට අපි විවෘත වෙනවා නම් එතකොට හරි සාර්ථකයි. මොකද ඒකට අපි විවෘතයිනේ. අපි අත්දැකීම් ප්‍රතික්ෂේප කිරීමක් නැහැ. අපේ අපි වෙන්නේ අපි අත්දැකීම් වර්ග කළා ඒක හිර වෙනවා. හිර වුණාම ඉතින් හිත අබලයි. ඒ කියන්නේ හිතට හිතට දැන් වැඩෙන්න විදිහක් නැහැ. මොකද අපි හිර කරන් ඉන්නේ මෙන්න මේකම ගන්න ඕනේ කියලා. ඉතින් හිතට දියුණු වෙන්න විදිහක් නැහැ. අපි අපි අපිට ඕන විදිහට දැන් හසුරවන්න හදනවා. එහෙම නෙමෙයි අපි ගාන්ට සතියෙන් මේ අවශ්‍ය දේ කරනවා නම් හිත يعني කර්මස්ථානයක් තමයි ඇත්තරම මේ අපිව කියන්නේ හිත එක්තරාන්දමක හසුරුවීමක් කරනවා පුහුණු කිරීමක් කරනවා ඒ කර්මස්ථානයක් කරා. අපි හදාගත්ත මේ අත්දැකීමකට නෙමෙයි. එතකොට මේ කර්මස්ථානය හරහා දිනු කරද්දී අන්න ලස්සන්ට ඒ යන්න ඕන පැති හිත යනවා. කලින් අත්දැකීමට වඩා අලුතෙන් ලැබෙන අත්දැකීමක් සමහරලාට ප්‍රණීත වෙන්න පුළුවන්. ඒ නිසා මේ කලින් ලැබෙන ලැබිච්ච අත්දැකීමම නැවතත් ලැබිය යුතුයි. ඒකම මම ගන්න ඕනේ කියලා වාඩි වෙන්න අවශ්‍ය නැහැ. දැන් අන්තිමට මොකද්ද තව මොකද්ද ඒක අහලා තිබුණා. දෙවන අත්භාවයක උපතකට ගිය විට පළමුව තමා සිටි චිත්ත දියුණුව දියුණු අවස්ථාව ගැන දැනීමක් ඇති වේද? අහහ. ඒක ඇත්තම මේ කියන්නේ මනුෂ්‍ය ජීවිතයේදී ලැබෙන්නේ නැහැ මට තේරෙන විදිහට. ඒ කියන්නේ අපි දිව්‍යාත්ම භාවවලදී නම් ඒ බුදුරජාණන් වහන්සේ කියන විදිහට අර අපි එදත් කතා කළේ අර සෝතානුදත සූත්‍රයේදී එහෙම බුදුහාමුදුරුවෝ කියනවා දැන් අපි මේ ජීවිතේ හොඳට ධහම ප්‍රගුණ කරලා තිබුණා නම් ඊළඟ අපි කියන්නේ අසහියෙන් මැරුණත් හොඳ දිව්‍යාත්ම භාවයක් ලැබුවාම ඒකෙදී අර ප්‍රගුණ කරපු ධහම මතක් වෙනවා කියලා. ඒ නිසා දිව්‍යාත්ම භාවකදී නම් ඕක වෙන්න පුළුවන්. නමුත් මනුෂ්‍යාත්ම භාවයකදී ඒක වෙන්නේ වෙනවයි කියන්න බෑ. මොකද දැන් අපි මනුෂ්‍යාත්ම භාවය අනිත් එක කියන්නේ දිව්‍යාත්ම භාවයක් උපපාතිකයි. උපපාතිකයි කියන්නේ අපි දැන් මිනිස්සෙක් වශයෙන් මරුණට දිව්‍යයෙක් දෙවියෙක් උපත ලබන්නේ සියලු අංග ප්‍රත්‍යංගයන් සහිතව ෂණිකව අංග සම්පූර්ණ ශරීරයකින්. එතකොට ආයි මුලේ ඉඳන් අර කිරි බීලා වැඩෙන කාලයක් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම වැඩිච්ච ශරීරයක්නේ. එතකොට අර ඔක්කොම ටික ගන්න පුළුවන්. ඔක්කොම ටික මතක් වෙනවා. නමුත් මිනිස්සෙක් වශයෙන් ඉපදුනහම ඉතින් මෙලෝදයක් මතක නැහැ. සම්පූර්ණයෙන්ම අර ඒ භවයෙන් සියල්ල වැහිලා තියෙන්නේ. අපි ගියාත්මේ මොනාද කළා කියලා කිසිම මතකයක් නැහැ. දැන් හැබැයි කාලයක් යනකොට දහම වඩන්න ගත්තනම් ඒ මේ ඒ කුසලතාවයන් මතුවෙන්න පුළුවන්. දැන් හිතලා බලන්න දැන් අපි මේ නියුන් දරුවෝ වුණත් ඒ දෙදෙනාගේ තියෙනවනේ කුසලතාවයන්ගේ වෙනසක්. එකම එකම වෙලාවෙ ඉපදුන නියුන් දරුවෝ නම් ඒ දෙන්න සමාන වෙන්න ඕනේ. නමුත් සමාන නැහැ. කියන්නේ ගතිගුණ වලින් තියෙන හැකියාවන් වලින් සමාන වෙන්න ඕනේ. භෞතික පැත්තෙන් හිතුවොත්. නමුත් එහෙම වීමක් නැහැ. මොකද ඒ අර කර්ම ශක්තියින් ගෙනාපු ඒ කුසලතාවයන් ඒ ඔක්කොම එක්තරා අන්දමක මේ හිතේ කියන්නේ මේ පුරුද්දක් වශයෙන් තැපත් වෙලා තියෙනවා. එහෙම අර අපේ දැන් කර්ම ශක්තියක් වශයෙන් ඔය ඉතින් හරි අමාරුයි ඔය ඔක්කොම නවීන විද්‍යාවට ගැලපෙන විදිහට විස්තර කරන්න හරි අමාරුයි. එහෙම විස්තර කරන්න ගියොත් අපි ආත්ම දෘෂ්ටියකට වැටෙනවා. දැන් අපිට දැනට තේරුම් ගන්න තියෙන්නේ මේ මනුෂ්‍යාත්ම භාවයකට වැඩි මේ ලැබුණාම මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවාම මුල්ව මුල් වකවානුවේ අපිට හිතේ හිත මෝරලා නැති නිසා අර පරණ දේවල් වල තියෙන කුසලතාවයන් කොහොමත් එන්නේ නැහැ. නමුත් අපි යහපත් අසුරක් ලැබලා ක්‍රමානුකූලව අපි තුමු ධර්ම මාර්ගයකටත් නැඹුරු වෙලා ඔය පැත්තේ යනවා නම් අන්න තව තව ක්‍රමානුකූලව ඒ පැත්තටම යොමු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් හරි අවිනිශ්චිතයි මේක. එහෙම්මමයි කියලා කියන්නත් බෑ. ඉතින් කොහොමද අපි නිශ්චිතව කියන්නේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා මුල ඉඳන්ම අපේ දෙමව්පියෝ මේ ධර්මයටම අපි යොමු කරාවිය ලැබෙන කල්යාණ මේ අපිව ඇසුරු කරන අයත් හරියටම මේ පැත්තටම තල්ලු කරාවිය කොහොමද කියන්නේ දැන් මේ ජීවිතේම හිතලා බලන්න මේ ජීවිතේමත් මුලින් හොඳ පිහිටපෑවේ පස්සේ නරක වෙනවා මුලින් නරක කළා හිටියාවේ පස්සේ හොඳ වෙනවා හරි අවිනිශ්චිතයි අතරම <laughs> ඔව්. තියෙනවා. නේද? තියෙනවා තියෙනවා. තියෙනවා තියෙනවා. ඔව් ඒ කියන්නේ දැන් ඔය මේ විශේෂ කුසලතාවයන් තියෙන දරුවෝ ඉන්නවා. يعني ඒ අනිවාර්යෙන්ම ඒ කියන්නේ දැන් කියන්නේ සමහර දැන් ලෝකෙම හඳුනගෙන තියෙනවා සමහර දරුවෝ එහෙම ඒ කියන්නේ ඉපදිලා අවුරුදු කීපකින් භාෂා කීපයක් කතා කරන අය. ඒ වගේ දේවල් පවා තියෙනවා ඉතින්. ඔව්. ඇති වෙන හ්ම් හිතන් අනිවාර්යෙන්ම එහෙම ඒ ඒ එහෙම හිතනම හැර වෙන විකල්ප වෙන මේ වෙන උත්තරයක් නෑ එතෙන්ට. පුනර්භවය හා සම්බන්ධයෙන්ම තමයි උත්තරයක් තියෙන්නේ එතෙන්ට. ඔව්. හොඳයි. <laughs> සවිනාස භාවනාවට සම්බන්ධ කමඨහන් අධ්‍යක්ීම් වාර්තා මෙච්චර ඊට පස්සේ කරුණු පැහැදිලි කිරීම වාර්තා දෙකක් තමයි තියෙන්නේ. ආ හොඳයි. අතිගෞරවනීය ස්වාමින්වහන්සේ මා අවුරුද්දක පමණ සිට ආනාපාන සතිය වඩමි. ආනාපානයේ ටික කලක් වඩමින් යන විට ආනාපානයේ සංසිඳී කයේ කම්පන චංචල හා උණුසුම සිසිලද කාලයක් අත්විඳෙමි. ඉන්පසු ඒද සංසිඳී ගිය අතර දැන් ආනාපාන නිමිත්ත ප්‍රකට නොවන අතර බොහෝ පරයන්කවලදී නිශ්චල ස්ථානයට ගමන් ගන්න අතර එහි විනාඩි 45ක් පමණ සිටිය හැක. මෙවිට බොහෝ සෙයින් කයේ දැනීමද අඩුව ගොස් ඇත. කටට කෙල්ල උනන අතර විටක දත්වල තද තද බවක්ද වරින් වර ඇතිවේ. නිශ්චල තත්වයේ සිටින විට සිතුවිලි පැමිණේ. නමුත් එතරම්ම කරදරයක් නැත. අවට ශබ්දද බාධාවක් නොවේ. පිටක සිතුවිලි මහෝගයක් මෙන් නොකඩවා එන අවස්ථාද අත්විඳී. නමුත් නිශ්චලභාවයේ පවතී. මෙයට පෙර මේ ගැටලු ඉදිරිපත් කර අවස්ථාවේදී ඔබ නැවත භාවනා කර ගැටලුව නැවත ඉදිරිපත් කරන්නට පැවසුවේය. නමුත් මෙහිදී තීන මිද්ද ස්වභාවයක් අත්විඳින්නේ නොමැති බව වැටහේ. මින් ඉදිරියට භාවනාව කරගෙන යාමට උපදෙස් පතන අතර මාගේ භාවනාව ගමන් කරන්නේ සමතයෙන්ද විදර්ශනාවෙන්ද යන්නද දැනගනු කැමැත්තෙමි. ඔබ වහන්සේට චිර ජීවනය හා නිර්වාණය වහා අවබෝධ වේවා. කාගෙද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? අවසරයි සම්මාංශ. දැන් ඒ කියන්නේ මේ නිශ්චල භාවයකට යන හැටි පොඩ්ඩක් මට නැවත විස්තර කරන්න. මුල් කාලේ නම් ස්වාමින්වංශ ආනාපානය හොඳට වැටහි වැටහි ඒක සියුම් වෙලා තමයි නිශ්චලභාවයට මුල් කාලේ ගියේ. ඔව්. ඒ ඒ නිශ්චලභාවය කියන්නේ වැටහි කියන්නේ ආනාපානයේ වැටහුනේ කොහමද? ආස්වාසයක් කියලා දැනගත්තේ කොහමද? ආ නාස්පුඩුවේ අග ස්පර්ශ වෙලා උඩට යනකොට සිසිලසකින් ආශ්වාසයක් කියලා තේරෙනවා. ඊට පස්සේ උඩුතොලේ උණුසුමෙන් ප්‍රශ්වාසය කියලා මුල් කාලේ හොඳට වැටහුණා ස්වාමීන් වහන්සේ. හරි. දැන් බොහෝ පරියංකවල ස්වාමීන් වහන්සේ මේ ආනාපාන නිමිත අහු වෙන්නේ නැතුවම මේ නිශ්චලභාවයක තමයි හිත තියෙන්නේ. ඔව්. එතකොට හිත තියෙන්නේ නාසිකාග්‍රේ ප්‍රදේශයේද? නාසිකාග්‍රේ ප්‍රදේශයටම යොමු කරගෙන ඉන්නවා. ඒ වුණාට ගොඩක් වෙලාට ස්වාමීන් වහන්සේ අර ඒ හරිය නිමිත්තක් නැති හින්දා අර නිශ්චලභාවය තුලටම හිත එනවා. නිශ්චලභාවය තුල කියන්නේ නිශ්චල බව එන්නේ නිකන් පපුව ඇතුළට වගේ දෙන්නේ හිත නැත්තම් කොහෙටද කොහේ පැත්තටද එන්නේ? නිකන් හාත්පසත් එක්කම නිකන් නිශ්චල වෙලා වගේ නිකන් කය තුලට නිශ්චලභාවය එනවා ස්වාමීන් වහන්සේ. එතකොට සිතුවිලි එහෙම නැද්ද? ගොඩක් පරියන්කවල මේ ඊට පස්සේ වෙලාවකට සිතුවිලිත් එනවා. ඒ අතරමැද නිශ්චලභාවයට යනකොට ලොකු හානියක් වෙන්නේ නැහැ. සමහර පරියන්කවල නම් ස්වාමීන් වහන්සේ නිශ්චලභාවයේ ඉන්නකොට නිකන් වේගෙන් වේගෙන් සිතුවිලි ගොඩ එන අවස්ථාත් අත්දකින්නවා. හොඳයි. දැන් නිශ්චලභාවයේම පැවතිච්ච පරියන්කවලදී අපි තුමු දැන් ඔන්න පැය අවසන්ලා මේ නැගිටින්න ඕන. ඒතින් අර නැගිටින්න හිතෙන්නේ නැති අතවත් හොලවන්න හිතෙන්නේ නැති එහෙම ගතියක් තියෙනවද? නෑ ස්වාමීන් වහන්සේ එහෙම ගතියක් නෑ. හැබැයි මේ කයේ කිසිම සැලවීමක් නැතුව කිසිම කිසිම කම්පනයක්වත් නැතුව ඒ නිශ්චලභාවයේ ඉන්න හොඳටම පුළුවන්කම තියෙනවා. ඔව්. අවුරුදු කීයක් විතර භාවනා කරනවද? මම ස්වාමීන් වහන්සේ දැන් දිගට භාවනා කරගෙන ආවේ අවුරුද්දක විතර ඉඳලා තමයි. ඔව් දැන් දැන් ඊට පස්සේ ගෙදෙද්දිත් භාවනා කරනවද? ඔව් uh, oh, විවේකයේ ලද අවස්ථාවවලදී සාමාන්‍යයෙන් කොහොමත් ගෙදෙද්දී පැය එකමාරක් විතර කොහොමත් කරගන්නවා දවසකට. කාර්ය බහුල නැති දිනවල පැය එකමාරක් විතර කරනවා. ඔව්. සක්මන් භාවනාවත් කරනවා. සක්මන් භාවනාව නම් ස්වාමීන් වහන්සේ ගෙදරදී කරන්න තැනක් නැති ඉඳම මෙහෙදි මෙහෙදි කරාද හොඳට? මෙහෙදි කරපු විදිහත් පොඩ්ඩක් කියන්න බලන්න. මුලින් වම දකුණ කියලා තමයි ස්වාමීන් වහන්සේ මෙනෙහි කරේ. ඊට පස්සේ මේ මට ඒක නිකන් ඔළුවට මේ කරදරයක් වගේ හිතුණා ඒ වම දකුණ කීටි යන එක. <laughs> ඒ නිසා ඒක ටිකක් කියලා මටත් නොදැනීම ඒක මේ නිකන් නැවතිලා ඊට පස්සේ මේ පාද දෙකේ ස්පර්ශයට හිත යනවා. එතකොටත් සමහර වෙලාවට දැන් දවස්ක දෙකක වගේ ඉඳන් අර නිශ්චලභාවය සක්මනේදිත් නිකන් ඇවිල්ලා ටිකක් වෙලා තිබිලා යනවා වගේ ගතියකුත් දැනෙනවා. ඒ කියන්නේ ඒ වෙලාවේදී Tamanට ඒ කියන්නේ දැනෙන දේවල් වලට හිත යන්නෙත් නැද්ද නැත්නම් දැනෙන දේවල් වලම හිත තියනවද? දැනි දැනි මිනිස්සල භාවයෙන් නිකන් නිසංසලව මේ ඇවිදින්න පුළුවන් මට්ටමකට එනවා ඒ වෙලාවට. දැන් මේ මට තේරෙන තියෙන නිසංසල බව කියලා කියන්නේ හිත වෙන අරමුණු වල නොගෙහින් මේ අරමුණේ ඉන්නවා කියන එකද? පරයන්කදී නම් ස්වාමීන් වහන්සේ අරමුණක් නැතුවත් නිශ්චලවම හිත තියෙනවා. ආ අරමුණ නැතුව හිත තියෙනවා. එතකොට කියන්නේ කය තුල හිත තියෙනවා. එහෙම කිව්වොත් හරිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වුණාට කයෙත් ගොඩාක් දැනීමක් නැතිම තරම් ඒ කියන්නේ මට. කය දැනෙන්නේ නැති තරම් හිතට කිසිම ආතතියක් නැතුව ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්කම තියෙනවා ස්වාමීන් වහන්සේ. අරමුණ එන්නේත් නැහැ. නෑ. ඒ කියන්නේ අරමුණු එන්නේ නැහැ කියන්නේ වෙන කය රිදෙන්නේ නැහැ. ඒනවාට සිතු ආ සිතුවිලි හැබැයි එනවා කියවනේ. ටිකක් එනවා ස්වාමීන් වහන්සේ තාම. ඒක විතරයි තියෙන එකම කරදරේ. වෙනනම් කිසිම කරදරයක් නැහැ පරියන්කේ. ඉන්න පුළුවන්කම තියෙනවා. සිතුවිලි වෙලාවකට එනවා තාම. හොඳයි. ඒ කියන්නේ එහෙමනම් ඒ පැත්තෙන් යන්න පුළුවන්. ඒ කියන්නේ අරමුණු ඒ කියන්නේ භවනාවක් කෙරෙන්න අරමුණුත් ඕන. අපි අරමුණු නැති ස්වභාවය කියන්නේ අපේ නිකන් අර බංකර් එකේ ඉන්නවා වගේ. එතෙන්දී යුද්ධ වෙන්නේ නැහනේ. බංකර එකක හිටියයි කියලා යුද්ධයක් වෙන්නේ නැහැ. දැන් මේ විපස්සනාවක් මේ කියන්නේ වෙන්න බංකරෙත් ඉන්නත් ඕනේ යුද්ධ කරන්නත් ඕනේ. දෙකම වෙන්න ඕනේ. ඉතින් දැන් සිතුවිලි පැත්තෙන් අරමුණු එනවා නම් අර විවේකී ස්වභාවයේ ඉන්න ගමන් බලන්න මේ එන සිතුවිලි જાති මොනවද කියලා. දැන් හුඟක් බහුලව එක රොත්තක් වගේ ආවොත් ඕක පොඩ්ඩක් අමාරුයි. ඒ වෙලාවට අතහැරලා දාන්න. හැබැයි නිශ්චලව ඉන්න අතරේ නිකන් අපි තුමු සිතුවිල්ලක් දෙකක් ඇවිල්ලා යනවා. එතකොට බලන්න මේ සිතුවිල්ල හැටි. මේක මොක මොන හේතුවක් නිසාද ආවේ? මේකේ අන්තර්ගතය මොකද්ද? මේක රාගසිතෙල්ලක්ද, ද්වේෂසිතෙල්ලක්ද, මෝහසිතෙල්ලක්ද, ඊර්ෂාවක්ද, ක්‍රෝධයක්ද ඔය විදිහට පොඩ්ඩක් ඒව බලන්න. බලලා ඒක ඒක බලලා දැන් පුළුවන් නේද ඒකට අහු නොවි ඉන්න හැකියාව තියනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මේ සිතුවිල්ලක් එනකොටම තේරෙනවා මේ භාවනාවට උමනා දෙයක් නෙමේ එන්නේ කියන එකත් වැටහෙනවා. හැබැයි දැන් දැන් මෙතෙන්දී භාවනාව වෙන්නේ ඒ සිතුවිලි තමයි අමුද්‍රව්‍ය වෙන්නේ භාවනාවට. අපි චිත්තානුපසනාව ධම්මානුපසනාව වශයෙන් යනකොට ඒ හිතෙන ආකාරම තමයි භාවනාවේ අරමුණු වෙන්නේ. එතකොට ඒක ආවහම බලන්න දැන් රාගසිතුවිල්ලක් එන්නේ. ඒක එනවා පොඩ්ඩක් ඉතින් දඟලනවා ඒක නැතිලා යනවා. ඒ පැත්ත බලන්න පුළුවන්. ඒ එකක්. එහෙම නැත්නම් ඒ ආපු එක ආවේ මොන හේතුවක් නිසාද? දැන් මට කවුරු හරි මතක් වෙලා ඔන්න එනවා. එතකොට මේ ඒක හරහා දැන් ඔන්න හිත කතන්දරයක් ගොතන්න හදන්නේ. එතකොට ඒක තර තේරුම් ගන්නකොට ඒකට තියෙන ඇලෙන ස්වභාවය නැතිලා යනවා. එහෙමයි ස්වාමීනි. එහෙම නැත්තම් කරන්න තියෙන වැඩක් ගැන මතක් වෙලා ඔන්න සිතුවිල්ලක් එනවා. එතකොට අර ඒක මෙන්න මේ මේ මේක ගැනනේ මේ හිත කියන්නේ දැන් කියලා තේරෙනකොට ඒකත් අල්ලන්න දෙයක් නැහැ. එහෙම අතහැරලා යනවා. මේ විදිහට දකින්න දකින්න දකින්න තමයි තව තව තව හිත කියන්නේ නිදහස් වෙන්නේ. එහෙමයි සර්. හැබැයි පොඩ්ඩක් අර සක්මනේ නම් මේ යෙදුණා නම් වටිනවා. තව ටිකක් සක්මනේ යෙදෙන්න. මෙහෙදි සක්මන තියෙනවනේ. ඒක සක්මනේ යෙදෙන්න. සක්මනේ යෙදෙනකොට තව ටිකක් හිතේ මේ නිකන් අවදිමත් බව වැඩි කරගන්න. මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. මෙනෙහි කරන්නේ නැතුව ඇවිදින ගමන් පොඩ්ඩක් විස්තර බලන වැඩේ කරන්න. දැන් මෙතන විස්තර බලලා තියෙන සමින්හන්ස මෙහෙම මේ විතර කලින් ආපු පාරක එතකොට අර එතකොට නම් අර හැරෙන තැනදී ඔරලෝසුවක කටුව කැරකෙනවා වගේ සක්මනේදී හැරෙන්නේ උණුසුම් සිසිල් ඒවා අත්දැකලා තියෙනවා ඒ ඒ ඔව් ඒ මදි මදි මදි ඒ කියන්නේ ඕක තව තව අවදි කරලා ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අර හිත සමාහලාවට දැන් නිහඬ වුණාට හිතට ඒ කියන්නේ හිත බොහොම කාර්යක්ෂමයි හැබැයි නිහඬයි. එහෙම ගතියක් තියෙන්න ඕනේ. නැතව නිකන් තීන මිද්දයි නිහඬයි කියන එක නිවැරදි නෑ. අපිට පුළුවන් නිකන් සමහර ළමයි ඉන්නවා අඬන්නෙත් නෑ, බනින්නෙත් නෑ, ගහන්නෙත් නෑ, මොකක්වත් නෑ. ඔය තිබ්බ විදිහටම හේ ඉන්නේ. ඒතකොට කාර්ය කාර්යශූර නෑ. එහෙම ළමයි නෙමෙයිනේ ඕන නේද? යුද්ධයක් රටේ තිනකොට ඕනේ යප්පටව වගේ ටිකක් ඕනේ. හැබැයි ඉන්න ගුවත් ඉන්නවා හැබැයි. නිහඬව ඉන්නවා. අර ඒ වගේ <laughs> ඒ වගේ දෙයක් තමයි මේ අපි මෙතෙන්දිත් වැරෑ. කාර්යශූර බවකුත් ඔනේ කාර්යශූර බව තමයි හදලා දෙන්නේ මේ සක්මනේදී හොඳට අර විස්තර බලනවා ඒ කියන්නේ අවධානයෙන් වෙන වෙන අරමුණු අස්සෙත් මේකේ පවත්වනවා අර ඒ වගේ හිත පොඩ්ඩක් අවදි කරලා ගන්න ඕනේ. එහෙනම් සක්මනේදී ඒ ටික හදාගන්න. මොකද පර්යංකේදී ඒක දැන් හදන්න විදිහක් නැහැ. මොකද නිහඬ බවකට යනවනේ. එහෙමයි සාරා. ඒ නිසා සක්මනේදී ඒ ටික කරන්න. සක්මනේදී ඒ ටික කළා හිතේ අර සතිය එහෙම හොඳට දියුණු කරගන්න. ඊළඟට පර්යංකේදී අතන ගිහිල්ලා හිතට එන දේවල් බලමින් ඉන්න. ඒව බලනමින් ඉන්නවා. ඒ අපි අන්තර්ගතය බලනවා, තේරුම් අර ගන්නවා, අතාරිනවා. නැත්තම් හේතුව බලනවා, තේරුම් ගන්නවා, අතාරිනවා. අන්න ඒ විදිහට යන්න බලන්න. එහෙමයි සර්. හොඳයි. හරි. තේරුම් ගන්න. කරුතර ස්වාමින් වහන්සේ චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව සතර සතිපට්ඨානයේදී මුණ ගැසෙන්නේ කොතරම් කාලයක් පමණ භාවනා කළ පසුද චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව නිසස වඩා නයරු පියවරෙන් පියවර පහදා දෙන ලෙස කද්දපා නමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අත් වේවා. ඇතරම මේ මට තේරෙන විදිහට නම් දැන් අපේ සමහර චරිත තියෙනවා ඒවා විශේෂයෙන්ම කයත් එක්ක දැනෙන දේවල් වලට දැනෙන දේවල් වල ඉන්නවා. ඒ වයින් යන්න පුළුවන්. තව චරිත තියෙනවා දැන් ටිකක් කල් එහෙම ඉන්නකොට දන්නේම නැතුව මේ වේදනාව ඔස්සේ මෙනෙහි කරන්න නැත්නම් වේදනාවන් ඔස්සේ හිත යන ප්‍රවණතාවයක් යන ස්වභාවයක් තියෙනවා. තව චරිත තියෙනවා සාමාන්‍යයෙන් මේ වේදනාව එච්චර ගැන කිසිම තැකීමක් නැහැ. හැබැයි හිත යන ලොකු අවධානයක් ඉන්නවා. හිතේ තියෙන ස්වභාවයන් ගැන තමයි ලොකු එයාට තියෙන ඇල්ම. ඉතින් අර ඒබඳු කෙනෙකුට මේ චිත්තානුපසනාව ධම්මානුපසනාව වලට ටිකක් ඉක්මනට යොමු වීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඉතින් මේ එකක්වත් අරකට වඩා මෙන්න මේකයි හොඳ කියලා වර්ග කරන්න නරකයි. මොකද බුදුහාමුදුරුවෝ කියන මේ එකක් දැනගත්තත් සෝවන් වෙන්නත් පුළුවන් කියලා. එකක් විතරක් දැනගෙන උනත් මේ අවශ්‍ය දේ කරන්න පුළුවන් කියනවා. හැබැයි හතරම දැනගෙන දැනගන්න ඕනේ කියනවා රහත් වෙන්න. හැබැයි එකක් දැනගත්තත් ඇති කියනවා මේ පළවෙනි එකක් පළවෙනි මට්ටමටපත් වෙන. ඒ නිසා මේ එකක්වත් අරකට වඩා මේක උසස් කියලා කියන්න බෑ. බුදුහාමුදුරුවෝ කියන විදිහට මේක මේ සතර මේ මොකද්ද සතරමන් හන්දියක් වගේ. දැන් හතර සතරමන් හන්දියක බුදුරජාණන් වහන්සේ දෙන උපමාවක් තමයි සතරමං හන්දියක තියෙනවා නම් අපි හිතමු දූවිල්ල එහෙම නැත්නම් කසල ගොඩක් මේ මේ නැගෙනහිර පැත්තෙන් එන වාහන නිසාත් ඒක අයින් වෙනවා. දකුණු පැත්තෙන් එන වාහන නිසාත් අයින් වෙනවා. උතුරු පැත්තෙන් එන වාහන නිසාත් අයින් වෙනවා. බටහිර පැත්තෙන් එන වාහන නිසාත් අයින් වෙනවා. මේ සතර සතිපට්ඨානය එතකොට උපමා කරන්නේ අර සතර පැත්තෙන් එන මාර්ගවලට. එතකොට මේ එක මාර්ගයක් අනිත් මාර්ගයට වඩා මේ හොඳයි කියලා කියන්න බෑනේ. අපි කවුරු හරි කියනවනේ මේ උතුරු පැත්තෙන් එන මාර්ගය හොඳයි දකුණු පැත්තේ මාර්ගයට කියලා වැරදි. මේ මාර්ග හතරක්. එතකොට මේ අපි මේ මාර්ග වලින් කොයි මාර්ගය ඇසුරු කරත් කිසිම වරදක් නැහැ. ඇතැම් වෙලාවට කාය අනුපසනාව ඇසුරු කරනවා, ඇතැම් වෙලාවට චිත්තානුපසනාව ඇසුරු කරනවා, වේදනානුපසනාව ඇසුරු කරනවා. කොයි එක ඇසුරු කරත් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ආකල්පයක් ගන්න නරකයි අරකට වඩා මේකයි හොඳ කියලා අර අපේ චද්ද ස්වභාවයන් අනුව මේ මේවට වැඩි නැඹුරුතාවයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක්ගේ හිතේ වැඩි නඹුරුතාවයක් මේ හිත දිහා බලන් ඉන්න ස්වરૂපයකට තියෙනවා නම් එයාට චිත්තානුපස්සනාවකට යොමු වෙන්න පුළුවන්. ඒ යොමු වෙන්නත් කායානුපස්සනාවෙන් හදාගත්ත සතියක් තියෙන එක බොහොම වටිනවා. එහෙම නැත්තම් වෙන්නේ අපි එකපාරට අර ලොකු තැනකට යන්න ගිහිල්ලා ඒවැ මුලා වෙන එක. චිත්තානුපස්සනාවකට ධම්මානුපස්සනාවකට යන්න නම් හිතේ තියෙන්න ඕනේ ලොකු මධ්‍යස්ත බවක්. හදාගත්ත සතියක් තියෙන්න ඕනේ. ඒ හිත දිහා බලන්න හිතෙන් ඈත් වෙලා තවත් හිතකින් මේ හිත දිහා බලන්න තරම් හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් ඔය මට්ටමට එකපාරට යන්න බෑ. ඒ මට්ටමට යන්න නම් අපි මේ කයේ දැනෙන සාමාන්‍ය මේ ආනාපාන සතිය පිම්බීම හැකිලිම වගේ බොහොම සරල ඇත්ත වශයෙන් තියෙන අරමුණකින් හදාගත් හදාගෙන තමයි යන්න යන්න ඕනේ අතෙන්ට. එතකොට අන්න පැටලෙන්නේ නැහැ. එතකොට අන්න මුලා වෙන්නේ නැහැ. මොකද සතියක් හදලා තියෙනවා. මොකද චිත්තානුපස්සනාවකට එකපාරට යොමු වෙලා සතිය හදනවා කියන එක හරි අමාරුයි. මොකද මේ කියන්නේ හිතෙන් හිතෙන් හදලා දෙන්න පුළුවන් විවිධාකාර දේවල්. හිතෙන් මුලා කරන්න පුළුවන් අපිව. නමුත් කයෙන් එහෙම මුලා කරන්නේ කයේ තියෙන දැනෙන දේවල් වලින් මුලා කරන්නේ නැහැ. අපි මුලින්ම කායානුපස්සනාවෙන් හොඳට මේ සතිය සමාධිය හදාගෙන අන්න ඒ දියුණු කරගත්ත මට්ටමකින් තමයි යන්න චිත්තානුපසනාව ධම්මානුපසනාව මට්ටමකට එළඹෙන්නේ. ඒ නිසා කොයි මට්ටමේදීද කරන්න ඕනේ කියන එකට උත්තරේ වෙන්නේ කායානුපස්සනාවක් කරා වේදනානුපස්සනාවක් කරා හොඳ මධ්‍යස්ත බවක් ඇති කරගෙන හිත දිහා මධ්‍යස්තව බලන්න පුළුවන් නම් හිතට එන අරමුණු අරමුණු වශයෙන් දකින්න පුළුවන් නම් ඒ අරමුණු මගේ කරගෙන ඒවට මුලා නොවි මේ වෙන කෙනෙක්ගේ හිතේ තියෙන දේවල් Taman නිකන් පැත්තෙන් ඉඳන් බලන් ඉන්නා වගේ බලන්න පුළුවන් නම් අන්න ඒ මට්ටමේදී චිත්තානුපසනාව ධම්මානුපසනාව වලට යොමු වෙන්න පුළුවන් ටිකක් අමාරුයි ඉතින් එහෙම බැලුවාම. ඔව්. ඔව්. තියෙන්න ඕන අනිවාර්යෙන්ම. ඒ කියන්නේ දැන් අපි මෙතෙන්ට ගිහිල්ලා අපි අපි අර ලොක්කෝ වගේ යන්න හදනවා මෙතෙන්ට. ගිහිල්ලා දන්නේම නැතුව මේකට අහු වෙනවා. ඒකයි වෙලා තින්නේ අපි මේ හිත බලන්නේ හිතින්නේ. දැන් කය කය බලන්නේ හිතින්. ප්‍රශ්නයක් නැහැ. දෙන්න දෙන්නෙක්. එහෙම හිතන්න පුළුවන්. කය ඔන්න වෙන මේ කියන්නේ කය වෙනම පැත්තකින් යමක් කරනවා අපිට හිතින් ගැන වැටහිමින් ඉන්න පුළුවන්. නමුත් හිත බලන්න තියෙන්නේ හිතෙන්මයි. ඒක ටිකක් අභිෝගයක් තියෙනවා. එතකොට හිත හිතින් බලන්න නම් හිතේ හදාගත්ත සතිය කියන සතිය කියන ගුණධර්මයේ සෑහෙන වැඩිලා තියෙන්න ඕනේ. තීව්‍ර සතියක් තියෙන්න ඕනේ. නැත්නම් සතිය නැති වෙච්ච ගමන් මේ අරමුණට ග්‍රහණය වෙනවා. ඒකයි. අරමුණ අපිව ගිල ගන්නවා. අපි මේ බලන් ඉන්න ගියේ ලොක්කා වගේ. දන්නේ මෙයාම අල්ලගෙන අපිව. ඒකයි ප්‍රශ්නේ. හොඳයි. සමිනාස එක සතිපට්ඨානයක් වැඩුවොත් සතර සතිපට්ඨානෙම වැඩෙනවා කියන එක සතිපට්ඨානයක කියන්නේ ඔය එහෙම කතාවක් තියෙනවා. දැන් ඔය බුදුරජාන් වහන්සේත් ආනාපාන සතිය විස්තර කරද්දී ඒක හොඳට පෙන්නලා දෙනවා. ඒ කියන්නේ ආනාපාන සතිය විස්තර කරද්දී නම් ආනාපාන සතිය අර 16 ආකාරයෙන් විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ මුල් සතරාකාරය කායानुපස්සනා, දෙවෙනි සතරාකාරය වේදනානුපස්සනා ඔය විදිහට පෙන්නලා දීලා තියෙනවා. නමුත් අනිත් හැම එකක් ගානෙම එහෙම පෙන්නලා නම් නැහැ මම දන්න තරමින් නම්. ආනාපාන සතියෙත් නම් පෙන්ලා තියෙනවා. ඔව්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ කරණීය මෙත සූත්‍රයේ එන අපගබ්බෝ ගුණය පිළිබඳව පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිර්වාණය අවබෝධ වේවා. අපගබ්බෝ මොකද්ද ඒකේ අපග ප්‍රගල්බ නැහැ කියන එක නේද අපගබ්බෝ කියන්නේ මට මතක නැහැ අපගබ්බෝ කුලේසු අනනු ගිද්දෝ එහෙම නේද එන්නේ ඔව් අප්පගබ්බෝ ප්‍රගල්භ නැහැ. ප්‍රගල්භ නැහැ කියන්නේ මට හිතෙන්නේ නියන් අර දැඩි ගති, ඔලොමල ගති නැහැ කියන වගේ අදහසක් තමයි මේ මට එන්නේ නම් මම පොඩ්ඩක් බලලා කියන්න මට හරියටම මතක නැහැ. අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ. කුලේසු අනනුගිද්දෝ කියන්නේ නම් වෙන කතාවක්. කියන්නේ කුලයන් කෙරෙහි ඇල්මක්, ගිජු බවක් නැහැ කියන එක. අප්ප අප්පගබ්බෝ කියලා කියන්නේ මේ මට මතක විදිහට නම් අර රළු, දැඩි, ගොරෝසු ගතිගුණ නැහැ. බොහොම මෘදුයි කියන ස්වභාවය. මම ඒක පොඩ්ඩක් හරියට බලලා කියන්නම්. හොඳයි එහෙනම් ඉපමණයි තමයි. හොඳයි. හොඳයි එහෙනම් අපි පැයකුත් විනාඩි 15ක් වගේ කාලයක් මේ ධර්ම සාකච්ඡාවේ නියැලලා තිනවා. ඉතින් අපි තවදුරටත් ඉතින් මේ අපි වඩන භාවනා මාර්ගය දියුණු කරගන්න තව උත්සාහවත් වෙමු. ඒ සඳහා සියලු දෙනාටම සියලු සුඛ විහරණ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා.